එතකොට ජය වේ අපට ඔබ සිහි කර යන ගමන. මේ පොතේ යන්නේ. ඒක තේරුම් කරගන්න. නිර්වාණ ධර්මයේ ලබා ගැනීම සඳහා තමයි යන්නේ. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? නිස්සරණ අධ්‍යාසයෙන් යුක්තව වැඩ කටයුතු කරන්න. එතකොට ජය වෙන්නේ ලෞකික සම්පත් ගොඩ වුණොත් අපිට ජය වෙන්නේ ලෞකික සම්පත් අතරයිවත්. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ ඉතින්. උගදෙනෙක් හිතා ඉන්නවා බුදුහාමුදුරුවෝ ඉගෙනගෙන අපේ මේ ගමන යනකොට ඉතින් භවෝග සම්පත් ඥාන වාහන ඉඳ රටන් කොට ගෙනේ. මේ කලිය තේරුම් ගන්න නැහැ තේරුම් ගන්න. තේරුම් ගන්න තියෙන හොඳ දෙනෙක් මේ කඩේ ගියේ මේ කාර්යයේ තේරුම ගන්නවා නම් එහෙම මේ කාර්යයේ ඉඳනවා තියා ඉගෙන ගන්නවා තියෙන එක. ඔබතේ ගන්නවා නම් අපිට කය කියන්නේ පින්න තුනේ ලෞකික සම්පත් අතරින් ලෞකික සම්පත් ගොඩ ගැනීම කරනට අපි පරාකයි. එතන තමයි රෝගය, ද්වේෂය, මෝඩකම ඔක්කොම තියෙන්නේ. නිතරම අපි හිතන්න ඕනේ සැනසීමෙන් සතුටින් ජීවත් වෙන්නේ කවුද මේ ලෝකේ කියලා අතට. ලෞකික සම්පත් ගොඩ ගන්නට අයට ලෞකික සම්පත් අතහරායට. අන්න ඒක තේරුම් ගන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රධාන කොට ඇති නමතන් වහන්සේලා ආර්ය පුද්ගලයන් පුරෝවන් ගණන් නිස්සරණ අධ්‍යාසයෙන් යුක්තව කටයුතු කෙරේ. ශස්ත්‍රණ අධ්‍යාසයෙන් නෙමෙයි. අන්න ඒ කට්ටියට තමයි සැනසීම, සතුට, සාමය, නිවුණුව ඔක්කොම ලැබෙන්නේ. ධර්මයේ කවිය කියනකොට මේක තේරුමක් හරියටම තේරුම් ගන්න ඕනේ. ජය වේ අපට ඔබ සිහි කර මෙතන ජයග්‍රහණය තමයි කෙනෙකුට අඩු ආර්ථිකයකින් යුක්තව ජීවත් වෙන්න පුළුවන්. ආර්ථික වටිනාකම අඩු වුණ තරමට අපිට සැනසීම තියෙනවා. තේරුණා නේද? ශ්‍රද්ධාන් කලයක් තියෙනවා. තම කලයක් තියෙනවා. සුඛයකට කලයක් තියෙනවා. මේ කල තුනෙන් අපි ගන්න ප්‍රයෝජනේ එකයි. වතුර ගොනේක නෑ නේද? නමුත් සත්තරන් කලේ ගිය ඇත්තේ තියාගෙන ඉන්න බයයි. බයයි. සත්තරන් කලේ තිබුණාම සෑහෙන වටිනවන්නේ. ලස්සනන්නේ කෝටි ගන්න වටිනවනේ හරි බයයි. නමුත් සුදයකට කලයක් තියාගෙන ඉන්න බය නෑ අපි. තේරුණානේ. අර කාරණිය සෝපේ වැඩි, නිගාරණිය සෝපේ අඩුයි. නමුත් ප්‍රයෝජනය සහ සමාන. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් ආන්දරේ මැලි කඩේ ඊට වඩා හොඳයි නේ කියලා. ඒ වස්තු ටිකක් හිතලා ඉන්නේ නේ. ඉතින් ආන්නේ ධර්මයෙන් තමයි වඩන්න ලෝකේ දිහාට. මේ ලෝකේ ඔක්කොම අපලට දාලා ඉතින් කැරේ හිතන්න කියලා මම කියනවා නෙමෙයි. අපිට අවශ්‍ය කාමයක් තියෙනවා. අවශ්‍ය කාමේ මොනවද ජීවත් වෙන්න අපිට අවශ්‍ය කරනවා. මොනවාද? කිනොත් දෙන්නේ. ඔන්න ඔතන තමයි අධ්‍යයනය කරන්නේ. ජීවත් වෙන්න අපිට අවශ්‍යයි. නිවන් දැකීම සඳහා අපිට ජීවත් වෙන්න. ඒ සඳහා අපිට අවශ්‍යතාවයක් තියෙනවා ඒක නතර වෙනවා. නිවනට බාධා නොවන කියන හැම දෙයක්ම කරනවා. කේම කේවන් නියතුලක් හදුවා වාහනයක් ගත්තා කියලා තහනන්නේ. අපෝරේ කිසිම දානවත් නැහැ. හැබැයි නිවනට බාධා නොවන කියන හැම දෙයක්ම නිර්මාණයට ආධාර වෙන ආකාරයට ඒකට උදව් වෙන ආකාරයට හැම දෙයක්ම කරනකොට අපිට මොන සතුටින් ජීවත් වෙන්නත් පුළුවන් නිර්භයව ජීවත් වෙන්නත් පුළුවන් සෑහෙන ජීවිතයක් ගොඩනගා ගන්නත් පුළුවන් සුබර ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් වැඩ කටයුතු අඩු වෙනවා ගාප්පේ වැඩ කටයුතු බලන්න ඔයගොල්ලෝ කල්පනා කරලා ඈ අසහනය, කරදර, දෙයට ඉඳවන අතෘප්තිකරතාවය නිසා වෙන්නේ. තෘප්තිමත් වෙන්න බෑ. මේ ලෝකේ ඇතිවීම තමයි. ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ ලෝකේ මොනම හරි දෙයකින් අඩුයි. ඒක නිසා ලෝක ධර්මයන්ගෙන් කිසිම කෙනෙකුට තෘප්තිමත් වෙන්න බෑ. ඉතින් ළඟදී සතර වෙන්න බැරි පුද්ගලයා තණ්හාවට දාසයෙන් වෙලා දුවනවා දුවනවා දුවනවා දුවනවා කියලා කොච්චර හම්බ කළත් මදි. වැඩ වැඩ වැඩ භෞතිකතාවට. විවේකයක් නැහැ. විතරම හිතා ගන්න ඕනේ විවේක ඥාන ප්‍රීති සුඛය කියන්නේ. විවේකයේ තුලින් තමයි ප්‍රීතිය ලැබෙන්නේ කියන්නේ. ඒන්නේ ඒකට අවිවේකීතාවය ඇති වෙනවත් නිසාද අවශ්‍යතාවයේ නොදැනගෙන ආසාවන් පසුකර ගමන් කිරීම නිසා කෙනෙකුට නිදහසක් නැහැ විවේකයක් නැහැ ඔය පුදනවා පුදනවා පුදනවා කෙලවරක් අවශ්‍යතාවයේ දැන හඳුනාගත්ත පුද්ගලයාට විවේකයේ කියන එක ඇති වෙනවා මොකද එයාට තියෙන්නේ වැඩකට ඒක එක්තරා ප්‍රමාණයක් අප්‍රතිච්ඡ වෙනවා එයාට අප්‍රතිච්ඡ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට අපි යමක් හොයා ගන්න ඕනේ භෞතික නැහැ ඊළඟට සැහැල්ලු ජීවිතයක් ගොඩනගා ගන්නවා සුබල ජීවිතයක් ගොඩනගා ගන්නවා මෙන්න මේවා තුළින් තමයි අපිට නිර්වාණය කරා ගමන් කිරීමට උදව් වෙන්නේ. ඉතින් ආන්නේ ටිකක් මතක තියාගෙන අද අපිට තියෙන්නේ අනික මේ භාවනා පන්තිය මට වේගවත් කරන්නේ නෑ මම මේක. ඊමෙන්චරියල් පන්තියක් මේ. දැන් අනිත් පන්ති වලට මට තියෙන්නේ සීමිත කාල සීමාවක්. දැන් අර මහරගුණ භාවනා පන්තියක් තියෙන මම හරියට ජූලි 4 වෙනිදා ඉස්සෙල්ලා නවත්තන්න ඕනේ. ඉතින් මම ඉක්මනට අවසන් දීගෙන දීගෙන යන වෙලක් කට්ටිය කියනවා මේ අපිට දෙන්නේ අමුතුව වේගවත් වෙන්නේ. මොනවා කරන්නේ මට සීමිත කාලයක් මෙතන මට සීමිත කාලයක් අසීමිතයි. මට ඕනනම් අවුරුද්දක් මේ භාවනා පන්තිය දිගටම පවත්වාගෙන යන්න පුළුවන් එකම පිළිසක් ඇතුළු කරගන්න. ඒක නිසා මම ඉමීන් සැරේ තමයි මේ භාවනා පන්තියේ අරගෙන යන්නේ. අපේ භාවනා පන්තියක් ඉවර වුණා කියලා ආයෙකක් පටන් ගන්න කියලා ඉතින් බොහෝ දුරට එන්නේ ඉතින් අර පරණ කට්ටියම තමයි එන්නේ. ඒකට ආපේ නෑ විඳින්නෙත් නෑ. ඒක නිසා අපි හිමින් දැරේ තමයි යන්නේ. හොඳට පැහැදිලිව සත්‍යේ ඥානයෙන් තමයි යන්නේ. ඉතින් බර්දිනෙක් මේ බෞද්ධය වුණාට කොහොම පහත මට්ටමේ මොන්ටිසෝරි මට්ටමේ තමයි මුදිනේ. ඒකත් කියනවා මම කියන්නේ. ඉතින් දැන් අපි භාවනා පන්ති මේක මේ අවුරුද්දේ දෙවෙනි භාගයේ ආරම්භක භාවනා පන්තිය දැන් දවස් දෙකක් තුනක් විතර වාගේ කරා අපි නේද? ඒක මොකද දවසේ? හතරේ දවසේ. මුලින් මම කලේ භාවනාව පිළිබඳව පූර්ණතාවක් කළා. සත්‍යාවනා භාවනාව කියන්නේ කුමක්ද? මම අදහාගත්තේ ඒක කරන්න ඕනේ කියන කාරණාව පිළිබඳව මම ප්‍රස්තාවනාවක් කළා. මොකද ඒක හේතුව භාවනා කියන වචනේ එනකොටම උදවිය පිළිබලා ගන්නවා ඒක භාවනා කියන වචනේ එනකොටම දැන් දෙක තියාගන්න පිළිබලා ගන්නවා. ඔය කප්පේ තියෙන්නේ. ඉතින් මම යලිත් යලිත් කියන්නේ භාවනාව කියන්නේ වඩවා ගන්නවා. ජීවන කරගන්නවා. කෙනෙකුට නම් අකුසල් දහම්ද වඩවා ගන්නවා. රාගය, ද්වේෂය, මෝඩකම ඒවා ගන්න පුළුවන්. ඒකත් භාවනාවක් තමයි. ඒවට කියනවා අකුසල භාවනා, අකුසල භාවනා, මෝඩ භාවනා, දෝෂ භාවනා, ලෝභ භාවනා. ඒ ලෝභ භාවනා, දෝෂ භාවනා, මෝඩ භාවනා කරන කට්ටිය පිස්සු වගේ. පිස්සු නෑ. ඒ කට්ටිය පිස්සු වගේ ඉතිරි වෙනවා. ඉතින් මේ සමහර කියන්නේ භාවනා කරන කෙනෙක් පිස්සු වෙනවා දැන් තමන්ව කියන භාවනා කරන්න එක ඉන්ටෙන්ෂන් කියලා. පිස්සුන හැදෙන්නේ පිස්සු වගේ එනවා. ඒ මොන භාවනා කරපුවාමද? අකුසල භාවනා කරපුවා. රාග භාවනා, දෝෂ භාවනා, මෝහ භාවනා, අහංකාර භාවනා, ඊර්ෂ්‍යා භාවනා. ඒක තමයි මනෝගත එකයි ඒවත් භාවනා තමයි. ඒවට කියන අසත් කර්ම භාවනා, කුසල භාවනා. දැන් අපි බුදුදහමේ අපිට උගන්වන්නේ ඒක අනිත් පැත්ත. සද්ධර්මය දියුණු කරගන්න එක. කුසල් ධර්ම දියුණු කරගන්න එක. ඈ අලෝභ, අදෝස, අමෝහ, ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව දියුණු කරගන්න එක. එතකොට ඔය සියලුම ගුණ ධර්ම වල පදනම තමයි ප්‍රඥාව. ප්‍රඥාවෙන් තොර කරුණාවක් නැහැ. මෛත්‍රියක් නැහැ. ශ්‍රද්ධාවක් නැහැ. ප්‍රඥාවෙන් තොර කිසිම යහපත් ගුණ ධර්මයක් නැහැ. එහෙමනම් සියලුම ගුණ ධර්ම පදනම් වෙලා තියෙන ගුණක් මතද? ප්‍රඥාව. විද්‍යාවෙන් ආදී ධර්ම කාලේ වෙනවා දැන් මේ පාන්දරට දාන්නේ අනුගායක ඉතින් මේ බුද්ධ කියලා කියන්නේ කවුරුද කියන්නේ ප්‍රඥාව කියන්නේ තේරෙනවායි බුද්ධ විවත් එකයි අවබෝධය විවත් එකයි එතකොට මම එකක් මතක් කරලා ධර්මයක් කරනවා බුදුගුණ අනන්තයි කියලා කියනවනේ නේද බුදුගුණ අනන්තයි කියන්නේ සියලුම ගුණ ධර්ම පදනම් වෙලා තියෙන්නේ බුද්ධ කියන ගුණේ මතයි ආන්නේ දුනාන්තය කියලා කියන්නේ ඕක වර්ධනයක් වශයෙන් දැකලා නැහැ. අනන්තය කියන්නේ අසීමිතයි, අනන්තයි, අප්‍රමාණයි කියන නිසා ඒක හේතුව දන්නේ නැහැ. මෝඩකම තුල කිසිම ගුණධර්මයක් නැහැ. ඒක තමයි. මෝඩකම තුල කිසිම ගුණධර්මයක් නැහැ. එහෙනම් සියලුම ගුණධර්ම පදනම් වෙලා තියෙන ප්‍රඥාව මත ප්‍රඥා ජීවෙන් ජීවිතමාව සෙට්ටම් කියලා කියන්නේ ශ්‍රේෂ්ඨම ජීවිතේ ප්‍රඥාවන්ත ජීවිතය. ප්‍රඥාව විවර්තනය බුද්ධ විවර්තනයයි අවබෝධය. අවබෝධය මත තමයි සියලුම ගුණධර්ම පදනම් වෙලා තියෙන්නේ. එහෙනම් අපි සියලුම ගුණධර්ම දැන් අපේ තියෙන ගුණධර්ම භාවනාව නේද? ගුණධර්ම භාවනාව අපි කරන්නේ. එතකොට සියලුම ගුණධර්ම භාවනාව කරන පුද්ගලයා යහපත් ධර්ම සියල්ලම ඇති කරගන්න නම් කරන්න තියෙන්නේ බුද්ධ කියන සත්‍ය අවබෝධය. මේ භාවනා පන්තියේ මම කරන්නේ ඒක තමයි. සත්‍ය අවබෝධ වෙන්න අවශ්‍ය කරන විදිය තමයි මම දේශනා කරන්නේ. සත්‍ය අවබෝධය. මේ ඒක සම්මාදිට්ඨිය තමයි ඒකේ මුල. මුල කියන්නේ පළය. ඒකට වඩා ගොඩක් තියෙනවා ඒ තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාවෙන් අපි ඉදිරියට යන්නේ කොහොමද? ලෝකයේ දුකයි, දුකයි, දුකයි, දුකයි, අනිත්‍යයි, අනිත්‍යයි, දුකයි කියන දැනගෙන ඉදිරියට යනවා. ඉදිරියට යන්න යන මොකද වෙන්නේ? අර සක්කාය දිට්ඨිය කියන අර ආත්ම දිට්ඨියේ දැඩි බව සිද්ධ ආත්ම දිට්ඨියේ දැඩි බවද කියනවා සක්කාය දිට්ඨිය කියලා. ඒද සියුම් වුණ අවස්ථාව තමයි සම්මාදිට්ඨිය කියලා. තේරුණේ? ඉතින් ඔතන උඹ වෙනකොට තවමත් අපේ හැටි. ඒගොල්ලෝ උඹ දෙනෙක් කියනවා ආමතුරුනේ උපරැටි. දර්ශනයෙන්මයි සක්කායදිට්ඨිය දුරු කරන්නේ කියලා. ශ්‍රද්ධාවෙන් නෙමෙයි දර්ශනයෙන් කියලා. අර දර්ශනාපාතබ්බා කියලා කියන්නේ සංසාර සූත්‍රයේ දර්ශනාපාතබ්බා කියන්නේ සක්කායදිට්ඨි විදිකිච්ඡා දීලපද පරාමාස කියන සංයෝජන තුන නැති කරන ක්‍රමය. දර්ශනයෙන් නැති කරන්නේ. මා පිළිගන්නවා. ඈ සම්මා දිට්ඨිය ඇති වෙනකොටම ඒව නැති වෙනවා. දර්ශන දර්ශන පහසම්බා කියන්නේ ඒකයි. ඒතකොට දැන් ප්‍රශ්නය මොකක්ද දන්නවද? දර්ශනය ඇති වෙන්නේ කොහොමද? ඔන්න ඔන්නයි ප්‍රශ්නේ. දර්ශනයෙන් තමයි ආශ්‍රව ප්‍රහීන කරන්නේ මම පිළිගන්නවා. සහාවත්ත දර්ශන සම්පදාය ඒව කියලා කියන්නේ රතන සූත්‍රයේ සලාවස්ස දර්ශන සම්ප්‍රදාය අයස්ස ධම්මා ඥායකාරවන්ති. සක්කාය දිට්ඨි විචිකිච්ඡ සංචය සීලබ්බතං මාර්ගය නත්තිකින්ති. දර්ශනය සලාවස්ස දර්ශන සම්ප්‍රදාය දර්ශන සම්පත්තිය ලැබෙනකොටම සක්කාය දිට්ඨිය තියෙනවා. ඒකට දර්ශන සම්පත්තිය කියන්නේ ආලෝකය කියන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ අන්ධකාරය. ආලෝකය ඇති වෙනකොටම අන්ධකාරය නැති වෙනවා. ඒකට දැන් ප්‍රශ්නේ මොකක්ද මේ ධර්මයේ ලැබෙන්නේ මොකද කියන එකයි ප්‍රශ්නේ. සම්මාදිට්ඨිය ඇති වෙන්නේ මොකද? ඇති වෙනකොටම තමයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. ඒකට ආත්ම දිට්ඨිය ඇති බව අඩු වෙන්නේ කොහොමද? ඔන්න තමයි අපි හිතන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ ආත්ම දිට්ඨිය දැඩි බව අඩු වන අවස්ථාවනේ කොහොමද ඒ වගේ දෙන්නේ? ආන්නේ තමයි මම කියන්නේ සද්ධා භාවනාව කියන්නේ. සත්පුරුෂයෙක් සත්පුරුෂයෙක් ළඟට තාම දැනගත්ත උත්මයෙන් ළඟට යනවා. එහෙනම් කන් යොමු කරමින් ධර්ම ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කරගත්තා වූ ධර්මයේ දරා ගන්නවා. දරාගෙන හිතන්න විමසන්න පටන් ගන්නවා. ඒක බාහිර පිළිගන්නේ නැතුව හිතන්න පටන් ගන්නවා විමසන්න පටන් ගන්නවා. එතකොට කොහොමද අපි හිතන්නේ ඉස්සන්න පටන් ගන්නෙ ලෝකයේ දුකයි දුකයි ඇත්තද මේ කියන්නේ අපි මන්දනේ බලන්න ඕනේ මට ඒ කිව්වට පිළිගන්නේ නැහැ. ඒ වුණත් පිළිගන්න එපා. කිව්වට පිළිගන්න එපා. පොඩ්ඩක් බලන්න ඕනේ ඇත්තට කියලා. ඉතින් අන්න එතනින් එන චින්තනයට යනවා. විමසන්න පටන් ගන්නවා. මම කියලා දුන්නේ ඉමසන්න යන්නේ ලෝකේ දුකයි. මම පිළිගන්න පුළුවන් කාට. දැන් ලෝකේ කියන්නේ මොකක්ද? ලෝකේ කියන්නේ මොකක්ද කියලා හිතන්න පටන් ගන්නවා. අන්න එකින් දියා එනවා යම් තැනක දුකද එතන ලෝකයයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා යම් තැනක ලෝකයේද එතන දුකයි කියලා. දැන් මේ චින්තකය කොහොමද යන්නේ? යම් තැනක දුකද එතන ලෝකයයි. අන්න එයා චින්තනය ආවරක. දැන් මෙයාට කියනවා දුක තියෙන්නේ කොතනද කියලා. අන්න එකින් දියාට පැහැදිලිව අවබෝධ වෙනවා. ගස්දල් පර්වතවලවත් මල කඳක් තුලවත් දුක නැහැ. දුක තියෙන්නේ කොතනද මේ ජීවිත පැවැත්ම තුළ. මෙන්න බුද්ධාත්මක ලෝකය. මෙන්න බුද්ධාත්මක ලෝකය. දැන් ලෝකේ කියන්නේ මොකක්ද කියලා හදාගත්ත අය. දැන් ඒකේ පරීක්ෂා කරනවා මේක දුකද කියලා. ඒ පරීක්ෂණය කිරීම සඳහා තමයි බුදුහාමුදුරුවෝ ක්‍රමවේදයක් දේශනා කරේ සතිපට්ඨාන සූත්‍රය කියලා. සතිපට්ඨාන සූත්‍රය කියන්නේ පොතක් නෙමෙයි. අපි හිතාම කියනවා පොතක් නෙමෙයි කියලා. සූත්‍රයක්. සූත්‍රය කියන්නේ ක්‍රමවේදය. සම්මා සතිය පිටව ගන්න ස්ථාන හතරකට. කාය, වේදනා, චිත්ත, ධම්ම. සතිය කියන්නේ දැනගත්ත දේ සිහිපත් කර දීම. සම්මා සතිය කියන්නේ දැනගත්ත හොඳ දේ සිහිපත් කර දීම. ඒකට ගුරුවරයා ළඟට ඇවිදilla ධර්මයේ දැක්ක ගුරුවරයෙක් ළඟට ඇවිදilla කන් යොමු කරනකොටම ඇත්ත තමයි ආනතේ. ධර්මයේ දැක්කාම බොරු කියන්නේ නැහැ. ඇත්ත තමයි අහන්න වෙන්නේ. මොකක්ද මේ ලෝකයේ පිළිමතව ඇත්ත? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේක වේගයක්. ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ කියන්නේ අනිකර වේගයක්. මේ වේගයට ආශා කරන අයට මේක යථාර්ථයෙන් දන්නේ නැතුව ඇටිලා ගැටිලා ඉන්න කට්ටියට ඇති වෙනවා නැති වෙනවා කියන අවස්ථාවේදී ඇති වෙන්නේ ගැටීම නම් දුකයි. නැති වෙන්නේ ඇලීම නම් දුකයි. අන්න අනිත්‍ය නිසා දුකයි. කාටද දුක? තණ්හා නැති අයට. සාතන්නාද රැස්නේ. තණ්හා නැති අයට දුක. ඉතින් ලෝකය කියන තැනට එනකොටම තණ්හාව තියෙන්න ඕනේ. ඒ දුක යම් තැනක තණ්හාව යම් තැනක එතන දුක තියෙන්නේ බය නේද? එතකොට දුක තියෙනවා නම් එතන තණ්හාව තියෙන්න ඕනේ. තණ්හාවක නැලීමයි ගැටීමයි ඉන්නේ. එතකොට මේක ඇති වෙනව නැති වෙනව කියන එකනේ අනිත්‍යයි කියන්නේ. ඇලීම නැති වෙනකොට දුකයි ගැටීම ඇති වෙනකොට දුකයි අනිත්‍ය දුකයි එනම් මේක වටිනා දෙයක් නෙමෙයි තමන් කියන දේ ආන්නේ නැහැ ගත හැකි දෙයක් නෙමෙයි වේගයක් නම් දුක නම් ගත යුතු දෙයක් නෙමෙයි ගත හැකි දෙයක් නෙමෙයි නම් ගත යුතු දෙයක් නෙමෙයි නම් මේක වටිනාකමක් නැහැ අන්න ඕනෝක තමයි චින්තනය කියන්නේ අසාගත්ත දේ දරාගෙන එහෙමම ගිරගන්නේ නැතිව. ඒ ගැන චින්තනයේ දාලා හිතනවා ඉවසනවා. එතකොට මේ සිටීම විමසීමක් බුදුහාමුදුරුවෝ ඉස්සල්ලා දේශනා කළේ පටිච්ච සමුප්පාදයට අනුව කරන්න කියලා. පටිච්ච සමුප්පාදයට අනුව කරන්න කියන්නේ පටිච්ච සමුප්පාදයේ දකින්නකොට ඉස්සල්ලාම දකින්න ඕනේ ඵලය. ඵල ධර්මය. ඊට පස්සේ තමයි හේතු හොයාගන්නේ. මොකද්ද මේ ත්‍රිලක්ෂණේ පරලක්ෂණය? දුක. ත්‍රිලක්ෂණේ කියන්නේ ලෝකේ යථාර්ථය. ඒක ඵලය තමයි දුක. අනිත්‍යයි දුකයි අනාත්මයි. ආනේක නිසා තමයි බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ තමම ලෝකෙ ඉතිපත් කරන අවස්ථාවේදී ඉස්සල්ලාම ඉදිරිපත් කළපු වනපදේ තමයි දුක. දුක්ඛේ ඥාන. ලෝකේ දුකයි එක දැනගන්නේ. දුක්ඛ සමුදය ඥාන. ඒකට හේතුව දැනගන්න. දුක්ඛ නිරෝධේ ඥාන. මේ දුක නිරෝධ කළ හැකිද කියලා දැනගන්න. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාන. මේක නැති කරගන්න මොකද කරන්න ඕනේ? ඒකත් දැනගන්න. ඒක දැනගෙන ඒක කරගන්න. චතුරාර්ය සත්‍ය කියන්නේ මේකයි. එතකොට පටිච්ච සමුප්පාද න්‍යායට අනුව චතුරාර්ය සත්‍යය දකින්නකොට ඉස්සරලාම දකින්න දුක්ඛ සත්‍යය. ඒක තමයි ඵලය නේද? චතුරාර්ය සත්‍යයේ ඵලයෙන් ගන්න. දුක හේතුව තණ්හාව. අන්න පටිච්ච සමුප්පාදයේ දාගත්තේ බලන්න. පටිච්ච සමුප්පාදයේ කියන්නේ හේතුඵල ධර්ම න්‍යායනේ. ඉස්සරලා දකින්න ඕනේ මොකද්ද? ඵලය නේද? ඒ ලෝකයේ පිළිබඳව අපිට ඉස්සරලාම ලැබෙන්නේ ඵලය. මොකද දුක? ඒකට හේතුව තණ්හාව. අන්න පටිච්චසමුප්පාදේ කියන්නේ. ඊළඟ හේතු පටිච්ච සම්භෝතං හේතු බන්ධා නිරුද්ධති. යම් කිසි දෙයක් දැකෙන්නේ යම් හේතුවක් නිසා නම් හේතුව නැති කරොත් ඔබ නැති කරගන්න පුළුවන් නේද? එහෙමනම් සංහාව නැති කරොත් ඔබ නැති කරගන්න පුළුවන්. සංහාව නිසා නම් දුක ඇති වෙන්නේ. සංහාව නැති කරොත් දුක නැති කරගන්න පුළුවන්. සංහාව කියන්නේ ඇලීමයි ගැටීමයි. ඇයි මේකට අපි යන්නේ? ඇයි මේකට ගැටුනේ? අනුනකින් යන්න සිද්ධ වෙනවා ලෝකේ ගැන නොදන්නා නිසා. අනුභෝධය නිසා. අන් අනුභෝධය නිසා තමයි අරුණ ගැටුනේ. එහෙනම් සත්‍ය අවබෝධ කරගත්තොත් සංඥාව නැති කරගත්ත හැකි නේද? එහෙනම් මේ දුක නැති කරගත්ත හැකි නේද? හැකි. වැඩ කරන්න ඕනේ සංඥාව නැති කරගන්න. සංඥාව නැති කරගන්න නම් යථාර්ථය දකින්න ඕනේ. යථාර්ථය දකින්න සම්මාදිට්ඨිය ඇති මාර්ගයේ තමයි ඔන්න දුක්ඛ නිරෝධ ගාමිනී කටිකදා අරිය සත්‍යයක් කියනවා. මේ තාම සරල විදියට චතුරාර්ය සත්‍ය වෙන්නේ මේ තුන්ට. ඉතින් මෙන්න මේක වේදන අහනවා. අහගෙන මේක තරහලා. මේ ගැන මේ කන්න පටන් ගන්නවා. මේ අපුරු දුන විදිහට නෑ. චතුරාර්ය සත්‍ය අපට ආරම්භ වෙනවා නේද? ඒක විනාඩි පහක් කියන්නේ. පටිච්ච සම්පදායට අනුව චතුරාර්ය සත්‍ය අපිට දෙන්නවා. සතුටුම කරන්නේ කවදාවත් මේවා කියලා දෙන්නේ නැහැ. අන්න එතනින් මේ ධර්ම විවරණය පිළිබඳව මේ පිටු හිතන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි චින්තනය කියන්නේ. ඉතින් මේ ටික ටිකටම හිතාගෙන යන්න පටන් ගන්නවා. එතකොට මොකක්ද වෙන්නේ? සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා. ඊළඟට මේක යලිත් යලිත් යලිත් යලිත් මේ දර්ශනේ හිතන්න පටන් ගත්තාම අන්න භාවනාවේ පඤ්ඤා කියන තැනට එනවා. භාවනාවේ පඤ්ඤාව කියන්නේ දර්ශනේ කියන්නේ ඔය සම්මාදිට්ඨිය කියන්නේ. භාවනාවේ පඤ්ඤා කියන්නේ. ඒ භාවනාවේ පඤ්ඤාවට යන්නේ කොහොමද? සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා යලිත් යලිත් යලිත් යලිත් මේ ටික භාවනාත්මක භාවනාවේ වඩනවා කියන්නේ නේද? යලිත් යලිත් හිතන්න හිතන්න හිතන්න හිතන්න අන්න භාවනාවේ පඥාවට යනවා. කියන්නේ සම්මාදිට්ඨියට යනවා. සම්මාදිට්ඨිය ඇති වෙනකොටම සත්‍යඥානෙ දැනෙනවා. දැන් පැහැදිලි නේද සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කෙසේද කියන්නේ. බුදුබණ අහන අහනකොට ඉස්සල්ලාම අපිට එන්නේ දුක්ඛ කියන වචනේ දුක්ඛේ ඥානයි. ඊළඟ මේ ලෝකේ දුකයි කියලා ඉස්සල්ලාම අපිට වුණා ඊට පස්සේ අපි ඒක විමසනවා මොකක්ද ලෝකය ලෝකය කියන්නේ දුක යම් තැනකදී එතන ලෝකයයි දුක කියන්නේ මේ ජීවිත පැවැත්ම තුළ ඇත්ත වශයෙන්ම එතන ඉඳන් එයා බලන්න පටන් ගන්නවා මේ ආම්දුරෝ කියන්නේ ඇත්තද මේ ජීවිත පැවැත්ම දුකද ඈ ඉතින් ඉතින් අපි කර්මන් ඉදිරිපත් කළේ සතිපට්ඨානයේ කායානුපස්සනාවේ චතු සංකජඤ්ඤය කියලා පරිච්ඡේදයක් සතු සම්පජන්‍ය මතකයි නේද? සතු කියන්නේ හතර සම්පජන්‍ය කියන්නේ මනාකොට දකින්න. හතර ස්ථානයක් පිළිබඳව මනාකොට දකින්න. මොකක්ද මේ හතර ස්ථානය? හතර ඉරියව් කියලා කියන්නේ ඉඳ ගන්නවා, හිට ගන්නවා, හිට මෙහෙට යනවා, නිදා ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ හිතන්න ඕන මොකටද මේ හතරක් අපිට? එකක් මදිද? ඈ මොකටද හතරක්? අන්න පටන් ගන්න කින්දනේ. එකක් මදි. මොකද අපිට එක ඉරියව්වකින් ඉන්න බෑ මොකද? මේවා මාරු කරන්න ඕනේ. ඈ ඉඳ ගන්න ඕනේ, ආයෙත් ගන්න ඕනේ, මේ තියන්න ඕනේ, නිදා ගන්න ඕනේ. ඊළඟට මේවා කරන්නේ මග්නිකාට. ඇයි මිනිසුන්ට නැයිද ඉඳගෙන ඉන්නේ හැමදාම? අන්න එහෙම හිතන්න ඕනේ. චින්තනය කියන්නේ ඒකයි. ඉතින් පැය හතරක් පහක් හතක් ඉඳගෙන ඉන්නකොට දුකයි කියන දැනෙනවා. ඒකකොට මෙතෙන්දී මේ පුද්ගලයා පැය පහක් ඉඳගෙන ඉන්න ඕනේ නෑ මේක අවබෝධ කරගන්න. මේ චින්තනය මේක අවබෝධ කරගන්න. සමහර මායම් කරලා කියන ආමුදුරනේ ඔබ වහන්සේ කියන විදිහට පැය 6ක් විතර ඉඳගෙන ඉන්න එපා. ඔක අවබෝධ කරගන්න. නෑ. ඒකට තව පැය 6ක් ඉඳගෙන ඉන්න ඕනේ. ඉතින් අපි වැඩවලට වෙලාවක් නෑ. ඒකත් තේරුම් ගන්න බැහැ. මම කියන්නේ සෙට් එකට යන්න ගිහින් හිතන්න. මොකද මේ හතර එකක් හරිද? ඇයි අපිට හැමදාම බැරි ඉඳගෙන ඉන්නේ? හැමදාම ඉඳගෙන ඉන්න බැරිද? හැමදාම උදේ යන්න බැයිද? අන්න එහෙම හිතන්න ඕනේ. පැය පහක් යන්න ඕනේ ඕකට. තේරුණේ? අන්න එතකොට එයාට තේරෙනවා මේ මේක ගැටෙන්න මේ කියන්නේ. අපිට මේ ඉරියව් හතරක් ඕනේ කරන්නේ. ඒක ඉරියව් ඕනේ හැමදාම ඉඳලා දුකයි. ඒක නිසා නතර ගන්න ඕනේ. අන්න සතිපට්ඨාන මම මේ හදලා කියනවානේ මේ පොතේ කියන්නේ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ ඉස්සල්ලා ගුණාතුරේ ඉතිපත් කරේ සතු සම්බදන්නේ බව වේදී. සතර ඉරියව් පිළිබඳව හිතන්න තියෙනවා. ඊළඟට ඉරියාපත කප්ප. ඉරියාපත කප්පේ කියන්නේ සියලුම ඉරියව් පිළිබඳව හිතන්න කියනවා. ඇයි මේ මිනිස්සු එහාට මෙහාට ඇබරෙන්නේ? ඈ ඇයි අතපය දික් කරන්නේ අකුලන්නේ? ඇයි මේ පිළිගන්න ගන්නේ මොකටද? නාන්නේ මොකටද? නාන්න නැතුව ඉන්න බැයිද? මොකටද අපි කන්නේ? මොකටද අපි වතුර මරන්නේ? අපි මොකටද කැසිකිලි වැසිකිලි යන්නේ? ඒව නැතුව ඉන්න බැයිද අපට? අන්න ඒ ගැන කතා කරනවා. කියන්නේ අන්නේ මේ ඉකාගෙන ඉකාගෙන යනකොට මේක තුමි ධ්‍යාන අපිට දැන් තාම ලස්සනට සත්‍යය තුල හැරෙනවානේ. මේ ඇත්තනේ නම් මේ කියන්නේ. උදේ නම් වෙනකම්, සෑය නම් ඉදි වෙනකම් ජීවත් වෙනවා කියන්නේ මොකද? දඟලනවා. දඟලනවා. මට දැනුත් පේනවා යන්නේ දඟලනවා. ඈ සිහි බලනවා මේ ප්‍රශ්න අතපය දික් කරනවා නැඹරිනවා යාර මෙයාට මෙන්න මේ ගැන හිතන්න පිළිතුරේ අන්න එතකොට හොඳට අවබෝධ වෙයි අපි ජීවත් වෙනවා කියන්නේ උදේ නම් බෑ නේද ඇයි මේ දන්නන්නේ ඇයි මේක විදිහට ඉන්නද ඉන්න බෑ මොකද වෙන්නේ දුකයි ඔන්න මොකද තමයි චින්තනය කියලා කියන්නේ. ඔය තමයි චින්තනය. ඉතින් මෙන්න මේ අනුසාරයෙන් මේ පුද්ගලයා ඉන්ද්‍රියට යනකොට එයාට තවත් හම්බ වෙනවා දේවල්. හැම මොහොතකම අපි මරණය කරා ඇදගෙන යනවා. දුකයි. ඊළඟට හැම තත්පරයකම අපි දිරනවා. එකපාර දිරන්නේ හැම මොහොතකම දිරනවා. තේරුණා නේද? මේ ඔක්කොටම කර්ම ජීවිත තිබුණා. කුඩා ජීවිත තිබුණා. දැන් ඉරලා උපදෙනෙක් විතර ඉන්නවා ඒ මාන් කියලා. ඒක මේ එක පාර්ශ්වම දිරුවට පොඩ පොඩ පොඩ පොඩ දිරුවට කියන්නේ නැහැ නේද? අනේ. ඉතින් මේ කියන්නේ. එහෙනම් අපි හැම තත්පරයකම ජරා කර්මයට යනස් වෙලායි. හැම මොහොතම මරණය කරා යදගෙන යනවා. හැම තත්පරයකම අපි ආයශ ඒ වෙනවා නේද? ඒ මරණානුස්සති භාවනාවේ නෝක කවදා හරි මැරෙනවා මම කවදා හරි මැරෙනවා ඕකේ මේ කතෝලිකයෝ දන්නවා මුස්ලිම් කාරයෝ දන්නවා කවදා හරි මැරෙනවා කියන්නේ ආන් ලෝකෙින් දන්නේ නැද්ද කියලා මැරෙනවා තමයි කියන්නේ හැම තප්පරයකම අපේ ආශී දෙවි යනවා කියන්නේ මරණය කරා යදගෙන යනවා කියන එකයි මෙන්න මෙතනයි හිතන්න කියන්නේ අපි ඈ ඒක කමන්නේ ඉලක්කෙ දෙන්න තියෙනවා නන්නේ ගැටිල්ලක් කමන්නේ මරණය කල ඇදගෙන ගියත් කමන්නේ ලෙඩක් ඇතුළු වෙන්න තියෙනවද ඒකක් නෑ හැම මොහොතකම අපි ලෙඩක් ඇතුළු ජරා ධර්මය ඥාන ධර්මය මරණ ධර්මය ඈ ලෙඩක් ඇතුළු ඊළඟට ප්‍රිය විප්‍රයෝගේ මේ ප්‍රිය කරන දේවල් අපෙන් ඈත් වෙනවා අයින් වෙනවා එතනක් දුකයි අප්‍රිය සංප්‍රයෝගය එන දුකයි ඊළඟට කායික දුක මේ දේවල් මේ කය සම්බන්ධ කරගෙන අපි දුක් විඳිනවා මේ කය අපිට එළිය දාලා තියන්න බෑ මේකට ටිකක් හදන්න ඕනේ කණ්ඩායම් දෙන්න ඕනේ ඒවට සල්ලි මිල මුදල් ඕනේ ඒවා නිකන් නම් වෙන්නේ නෑ අඳුරුන්න නම් වෙනවා අපිට හම් වෙන්නේ නෑ නෑ මේ ඒවට අපි විහෙතමාන්ති වෙන්න ඕනේ, ඊළත්ලා ගන්න ඕනේ, අවුල වේරෙන්න ඕනේ, වැසෙන්න ඕනේ, පිළිවරන්න ඕනේ. මසන්ට බින්දුත් චල ලස්සනලි තේරුම් ගන්න පුළුවන්. මම හිතන්නේ විහියන් තුගා තේරුම් ගන්න පුළුවන්. මේ කට්ටිය තමයි අපිට වඩා ඔය කට්ටියට මේ සිද්ධ වෙන්න අපිට ඉතින් අඩුවක් පාඩුවක් තියන්නේ කණ්ඩායම් ක්‍රියා ගණන් දෙනවා. මේ පන්සලක් හදලා දෙනවා, සිරුපීරා ගණන් දෙනවා නේද? අපිට උපායාසයේ දකින්න දෙන්නේ නැහැ කට්ටියට. がどんどん隣になっていく。ねえー、パーやりたいんだけど、みんな早いさ、みんな一緒に見せてくれば分かってくる。おやはみんなに向かってみんなに、一つの適性と言いますね。ロケット適性と言いますね。で、みんなに行くと前は全然死んだね、いらっしゃる。バーバーが何言うのかい චින්තනය ඈ ඉස්තරනාති අහන්න ඕනේ සුතමේ ප්‍රඥා ඊළඟ චින්තාමේ ප්‍රඥා මෙහෙම හිතාගෙන හිතාගෙන යනකොට අපිට දෙහිදිව තේරුම් ගන්නවා මේ ඇත්තද නෝනේ කියන්නේ ඒක පිළිගන්න සිද්ධ වෙනවා දැනගන්න පුළුවන් ලෝකේ දුකයි කියලා ඊළඟට මෙන්න මේ ටික මේ චින්තනයේ යලිත් යලිත් යලිත් යලිත් යලිත් යලිත් වඩවා ගන්න එක තමයි භාවනා කරනවා කියලා කියන්නේ භාවනාවේ ප්‍රඥාවෙන් යන්නේ වෙන්නේ. මේක යලිත් යලිත් වඩව ගන්නකොට මොකද වෙන්නේ? ලෝකයේ දුක්ඛයි දුක්ඛයි කායික දුක, මානසික දුක, ඈ කායික දුක දුකයි දුකයි දුකයි කියලා දැනගෙන යනකොට සක්කාය දිට්ඨියට ප්‍රතිවිරුද්ධ ප්‍රබල බලවේගයක් නේද යවන්නේ? සක්කාය දිට්ඨියට ප්‍රතිවිරුද්ධ ප්‍රබල බලවේගයක් යවන්නේ. තවදුරටත් සක්කාය දිට්ඨියට පවතින්න පුළුවන්. අන්න සක්කාය දිට්ඨිය දෙක ගන්නෑ. ඇත්ත වශයෙන්ම අපි පන්ති වල ඉන්න කට්ටිය මේක උතරම දන්නවා ඉංජිනේරි කට්ටිය ගොඩාක් ප්‍රශ්න ඇදගෙන මල්ලකට එනවා උපවාසය වැරදි උපවාසය වැරදි ලස්සනා පහතබ්බා ලස්සනා පහතබ්බා සද්දා පහතබ්බා නෙමෙයි දර්ශනයෙන් ප්‍රයෝජනය කරන්න ඕනේ ඉතින් මම කියන්නේ ඒක තමයි. මේ ධර්මයෙන් තමයි ගක්කාගේ දෙන්නේ ඇති කරගන්න ඕනේ. ඒ ධර්මනේ ඇති කරගන්න ඕනේ. ඈ? දැන් කහකට නැගින්නේ හිම ගක්කානේ බව මම දන්නවා. කියන්නේ හිම ගක්කානේ කයිස් කරලා නේද? ඈ? හිම ගක්කානේ දොඩලකට නැගින්නේ බෑ. හිම ගක්කෝනේ හිම ගක්කෝනේ. ඒ හිම ගක් වැදගත් දෙපාරයි. එන්න බලලක් අත බලලක් වැදගත් දෙපාරයි නේද? කහකට නැගින්නේ මෙන්න මේක තේරුම් ගන්න බෑ ලෝකෙම මොනවාදන තමයි මුලාවටපත් වෙලා ඉන්නේ. කෙලින්ම අපි විදර්ශනාවට යනවා අපිට ඕනේ ශ්‍රද්ධාවක් නැහැ. දැන් මේ පින්නතුන්ට පැහැදිලිද මෙන්න මේ ටික සුතමේ පඤ්ඤා. ඒ කියන්නේ මොකද උගත්තම. චින්තාමේ පඤ්ඤා. ඒ උගත්තම එක පාඩම ආගත්ත දේ පිළිගන්නේ නැතුව හිතන්න පටන් ගන්නවා. හිතන්න පටන් ගන්නවා. අන්නේ චින්තනයේ තුලින් තමයි දර්ශනය කියන්නේ. චින්තයන්තෝ කුලිසෝ විශේෂං අධිගච්ඡති. හිතන පුද්ගලයා තමයි විශේෂත්වය කියන්නේ. අන්නේ තමයි චින්තාමය ප්‍රශ්න. ඒතර මේක සිතෙන් පටන් ගන්න යලිත් යලිත් යලිත් යලිත් යලිත් යලිත් හිතනවා. අන්නේ ඒකට භාවනාවේ පඥාවෙන් තමයි. ඒක තමයි දර්ශනය කියලා කියන්නේ භාවනාවේ පඥාව කියන්නේ. යලිත් යලිත් යලිත් යලිත් මේ විදිහට හිතීලා ලෝකේ දුකයි දුකයි කියලා කිව්වසන්නෙන් පිළිගන්නේ නැතුව ඒක චින්තනයට දමාගෙන සිතමින් ඈ තමන් තුළින් මේ ලෝකයේ දුක දැනගෙන ඉදිරියට යනකොට මොකද වෙන්නේ? සක්කාය දිට්ඨියවත් අර ආත්ම දිට්ඨියේ දැඩි බව තුනී වෙලා ගිහිල්ලා ආත්ම දිට්ඨිය සියුම් භාවයටපත් වෙනවා. සම්මා දිට්ඨිය කියනවා. ආත්ම දිට්ඨිය සියුම් භාවය. අන්න එතන ඉඳන් අපිට විවිධ වේද පටන් ගන්නවා. අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය විනිවිද වේදනා ගන්නවා. තේරුණේ? දැන් මේ ශ්‍රද්ධාව ඇති කර ගන්නකොට පළමුවෙන්ම මම දෙන්නේ මම මේ පුදුමාරු දීලා තියෙන දුක දකින්න කියලා. ඊළඟට මම ඔයගක් කියන බුද්ධානුමතේ ගන්නම තව ටික දවසක් ගියාම අනිත්‍ය දකින්න දෙනවා. ඊට පස්සේ අනාත්මය දකින්න දෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් පළවෙනි පළමුවෙන්ම දෙන්නේ මොකද දුක. ඊළඟට අනිත්‍ය ඊළඟට අනාත්මය. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව සිතමින් විමසමින් ඉදිරියට යනකොට අර දැඩි බව නැති වෙනවා. යන සම්මාදිටිය ඇති වෙනවා. ඉතල ඉඳන් විනිවිද පේන්න පටන් ගන්නවා. අපාර්ථයේ විනිවිද පේන ආස්තික් පේනවා. ඉතින් ඉතල ඉඳන් මොකද කරන්නේ? ඒත් මේක තමයි කරන්නේ. වෙන එකක් නැහැ. එකම කතාවයි තියෙන්නේ. කතාව දෙකක් නැහැ. එකම කතාවයි තියෙන්නේ. ඒක අනුපාත පොඩ්ඩක්වත් වෙනස් කරනවා. අනුපාත විතරයි වෙනස් කරන්නේ. ඉතින් මේ විදිහට ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැන් අපි චින්තාමය ප්‍රඥාවෙන් යන්නේ සම්මාදිට්ඨිය ඇති වුණාන් පස්සේ චින්තාමය ප්‍රඥාව කොට බලවත් වෙනවටකට විනිවිද දෙන්න පටන් ගන්නවා විනිවිද දන්නේ යනවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විනිවිද දන්නේ යනවා ඒකර මොකද වෙන්නේ තවත් තවත් ආත්ම දිට්ඨිය සිරුම් වෙනවා ආත්මනීතිය සිරුම් වෙන්න සිරුම් වෙන්න මහත්ය සිරුම් වෙනවා. ආත්මනීතිය දැඩි වෙන්න දැඩි වෙන්න මමත්වේ දැඩි වෙනවා. ප්‍රකඥයන්ට දැඩි විදිහෙන්ම කියනවා මමයි මාගේ කියන ඇදීම තියෙනවා දැඩි විදිහට. සෝදාපන්න පුද්ගලින්ද අපි. සකදාගාය පුද්ගලින්ද තවත් මමයි මාගේ කියන ඇදීම අඩුයි. අනාගාය පුද්ගලින්ද තවත් අඩුයි. රහතන් වහන්සේට කොහොමවත් නැහැ. මේක ඇති වෙන්නේ ආත්මදික්කේ නිසානේ. මමේ මාගේ කියන හැඟීම ඇති වෙන්නේ ආත්මදික්තිය නිසා. ආත්මදික්තිය දැඩි වෙන්න දැඩි වෙන්න මහත්ය වැඩි වෙනවා. ආත්මදික්තිය අඩු වෙන්න අඩු වෙන්න මහත්ය අඩු වෙනවා. ඉතින් මෙන්න මේ දර්ශනයේ ඉදිරියට යනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය විනිවිද දකින්න යන යන යෑම තමයි විදර්ශනා භාවනාව කියලා කියන්නේ. විදර්ශනය කියන්නේ විනිවිද දැකීම කියන එක. සම්මාදිට්ඨිය කියන්නේ ඒකයි. විශේෂ දර්ශනය නෙමෙයි ඈ. විනිවිද දැකීම. විනිවිද ධර්මයේ ඉදිරියට යන්න යන්න යන්න යන්න මොකද වෙන්නේ ආත්මිකය සියුම් වෙනා සියුම් වෙනා ඕ සකදාගාමී කියනවා අනාගාමී කියනවා සම්පූර්ණයෙන්ම ආත්මනිත්‍ය නැති වුණ දවසට අන්න නිරාවරණ ඥානය ලැබෙනවා ආත්මනිත්‍ය නෙමෙයි කඩතුරාව සම්පූර්ණයෙන් නැති වෙලා යනවා අන්න එක තමයි මහානාත්මය කියන්නේ. එතන තියෙන සම්මාදිට්ඨිය කියන්නේ. එහෙනම් සම්මා ඥානය. දැන් රහතන් වහන්සේට සම්මාදිට්ඨියක් නැහැ නේද? මෙවල පොතේ යන්නේ අපිට මේව කියන්නේ. එහෙම කියන්නේ නැත්නම්. සම්මාදිට කියන්නේ රහතන් වහන්සේලාට. මොකක්ද කියන්නේ? සම්මාඥාන. සම්මාඥානෙ කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ඉවර වෙනම තමයි මේ ප්‍රතිපදයක් වශයෙන් සම්මා සමාධියට සම්මා ඥාන ඊළඟ සම්මා විමුක්ති අර දසාංගේ සමන්නාගතෝ අරහ කියනවා කියනවනේ ඒ දසාංගේ සම්පූර්ණ වෙන්නේ රහතන් වහන්සේලාට අනිත් අයට තියෙන අටයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මේක තමයි සියයට ප්‍රතිපදාව. ශිෂ්‍යයන් ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව අවසන් වෙනකොට අසේතියන් කී වෙනවා. අසේතියන් කියන්නේ සිද්ධිභාවය අවසන් වෙන්නේ ඈ උපානිකාවෙන් වැඩි වෙන කියලා කියන්නේ අනික අය අන්න වැඩි වෙන්නේ. එතකොට සේවියෝ කියලා කියන්නේ ශිෂ්‍යෝ කියන එක. රහතන් වහන්සේ ශිෂ්‍යයෙක් නෙමෙයි. ගුරුවරයෙක්. රහතන් වහන්සේගේ සම්මා ඥානය සම්මා දිට්ඨිය නෑ. සම්මා ඥාන සම්මා සමායමතිය කියන්නේ හිතෙනුත් අයින් වෙලා යනවා. මේ ප්‍රකාශය එක කියනවනේ ඒකෙත් අයින් වෙලා යනවා. ඒකත් අරගත්ත දෙයක් නේ. ඒකත් අනිත්‍යය කරනවා. ඒ මෙන්න මේ ටික හොඳට පැහැදිලි කරලා දෙන්න ඕනේ මට මෙතනින් එහාට කියන්න පුළුවන්කම තියෙන්නේ ඒක නිසා ඔතනම තමයි පැහැදිලි කරගන්න. පින්නතුනි ත්‍රිපිටකයේ 60 කොට වාරයක් කියවපු මහා උගත් වෙන්නම් මේ මහා පොළොව කම්පා කරන්න පුළුවන් ශක්තියක් ඇති උගත් වෙන්නවා මේ රටේ. ඒ හැම උපතෙක්ම මොනවද පැහැදිලි කරගන්න නැහැ මට කියන්න තියෙන්නේ ඒකයි. සද්දා භාවනාව කිව්වම මට hina වෙනවා එකක් තියෙනවා. සීකා සද්දාව ඔය බක්තියෙන් අපිට වැඩක් මම භක්තිය ගැන කිව්වේ නෑ. කුණු භක්තිය ඕනෙම නෑ. මට කුණු භක්තිය නම් එපා. ඔය කුණු භක්තිය නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ. දැන පැහැදීම. ලෝකේ යථාර්ථයේ එක්තරා ප්‍රමාණයකට දැනගන්නවා. දැන් නිර්වාණය පහළ වෙනවා. දැනගන්නේ සුතමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා, පාවකමේ ප්‍රඥා. ඉතින් මේක තේරුම් ගන්න බැරුව අද මුළු ලෝකෙම පෝරෙන් ආන්න යනවා. පෝරේ පෝර ගන්න නම්ල තියෙන ආන්න නේද? පෝරේ ආශිර්වාදයක්. මේගොල්ලෝ කරන්නේ මොකද? පෝරු අරගෙන හානවා. නමුදක් ගැන හරි කතා කරන්නේම නැහැ. නකුලෙන් ගන්නනේ. දෙහියක් හරි ඉවරලා තමයි පෝරු ගන්න නේද? තේරුණේ? ඔන්නෝගේ නක්කේ. ඉවත් මිනිහන්නේ. මට ඔන්නෝතන පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒ එතනින් එහා කරගත්තේ ඒකයි. පැහැදිලි නේද? මේ ලෝකයේම මුලා වෙලා ඉන්න තරම් ගැන මම මේ කතා කරන්නේ. මේ ලෝකේ කොහේවත් කිසිම ආයතනයක සද්දා භාවනා සංකල්පේ නැහැ. පුළුවන් නම් කියන්න අවගෙන දෙනවා කියන්නේ. කොහෙවත් නැහැ. දැන් මම හිතාම පැහැදිලිව පෙන්වන්නේ සද්දාවෙන්මයි ලක්කාවේ විචිනන කරගන්නවා. පැහැදිලි නේද? ඉතින් දැන් අපි ඉදිරියට යනවා දැන් අපි සද්ධා භාවනා පිළිබඳව භාවනාව කියන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව මම දැන් දේශනා කළා අද මට තියෙන්නේ මේ පිළිතුරුන සීල් දෙන්න ඕනේ සීල් දුන්නේ තමයි තවසේ දුන්නේ දැන් ඉතින් අපිට තවදව සීල් දෙන්නේ නෑ අම්මෝ ඒමද පටන් ගන්න එපා නමස්කාරය කියනවා පන්තිස්සට කාරණා දෙකක් ආකාරයෙන් මම ඉනික් කරනවා සමාධිය එහෙම පද දෙන්නීමක් වගේ නෑ. මම සිහිදෙන්නේ දා බුදු පියාණන් වහන්සේ ළඟට පැමිණියා වූ නොයෙකුත් මාර්ගයේ පුද්ගලයන් බුදුහාමුදුරුවෝ দমনය කළේ කෙසේද? උන්වහන්සේ ඒ කට්ටිය ශික්ෂණයකට පත් කළේ කෙසේද? ආන්නේ ක්‍රමයට මම සිහිදෙන්නේ. දෙවියන්තුන් බුදුහාමුදුරන්ට ගුණ නාමයන් වශයෙන් ප්‍රකාශ කරනවා අනුත්තර පුරුෂ ධර්ම සාරථී කියලා. නේද? මේකේ තේරුම මොකද? ඉතින් හොඳ දෙනෙක් වෙන්නේ ඔබ පුරුෂයන් දමනය කිරීමේදී සමත් රතිනේ අනුත්තර පුරුෂ ධර්ම සාධනේ නම් වර්ධනය. ඈ තව එකකින් විස්තරක් තියෙනවා. අදම්නි පුරුෂයන් දමනය කරන්නේ අදම්නි පුරුෂයන් කියන්නේ දමනය වෙන්නේ නැතිවන්නේ. දමනය කියන්නේ නැතිවම තමයි කවුරුත් දමනය කරන්නේ. දමනය කියන්නේ දමනය කරන්නේක් තියෙන ඈ මම මත්තමා දමනය කළා පුරුෂයෝ නේ ඒ දමනය කළා අදම්නි පුරුෂයෝ දමනය කරන්නේ. ඈ අදම්නි පුරුෂයෝ දමනය කරන්නේ. දමනය කියමු දමනය කරලා දෙයක් ඒක. ඒ පුරුෂයන් දමනය කිරීම නිගණ්ඨනාධිපත්‍යත් මිනිස්සු දමනය කරා. එදා ඒ සංසාරතුල මහාමතුම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ මිනිස්සුන්ට ශික්ෂණයක් ඇති කරලා දුන්නා. නෑ කියන්නේ කාටවත්. ඒ වෙලාවට තියෙනවා සීලය කියලා නේද? මේ කතෝලික දර්ශනය තුළ සීලයක් නැහැ. තියෙනවා තියෙනවා. ඒ වගේ ශික්ෂණයක් තියෙනවා. මුස්ලිම් කාරයන්ටත් තියෙන ශික්ෂණයක්. බෞද්ධයන්ටත් තියෙනවා. ඒතර බෞද්ධයන් මේ ශික්ෂණයට අපි කියන්නේ බෞද්ධ ශික්ෂණය කියලා. ඒකට කියන්නේ බෞද්ධ සීලය කියලා. බෞද්ධ සීලය. බෞද්ධ කියන්නේ ප්‍රඥාව. බෞද්ධයා කියන්නේ ප්‍රඥාවන්තය. ඒකට ප්‍රඥාවන්තයාගේ සීලය තමයි බෞද්ධ සීලය කියලා කියන්නේ. ඒකට අනිත් සීල් වලට අපි කියන්නේ අබෞද්ධ සීලය. ඒතන ප්‍රඥාව පදනම් වෙන්න සීලයක් නැහැ. දැන් බුදු පියාණන් වහන්සේ තමන් ළඟට පැමිණියා වූ සියලුම දිනාක පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ලෝකෙහි යථාර්ථය වෙන්නවා. වෙන්නලා හරි දැකීම ඇති කරගන්නවා. ඇති කරලා දීලා කැමැති තීරණයක් ගන්න එක. සම්මාදිට්ඨිය හෙවත් දර්ශනය තුලින් හටගත්තා වූ ශික්ෂණය. දර්ශනය තුලින් මිනිසුන් দমনය කළසේක. දර්ශනය කියලා කියන්නේ යථාර්ථය දැකීම ප්‍රඥාව. ප්‍රඥාව මත පදනම් වුණා වූ ශික්ෂණයක් ඇති කරලා දුන්න එකම බුදුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ වහන්සේ ආන්නේක තමයි අනුත්තර කියන වචනේ යොදන්නේ. අනුත්තර කියන වචනේ තේරුම මොකද දන්නවද? ඊට වඩා උතුම් ක්‍රමයක් නැහැ කියන එක. නෑ උත්තර. ඊට වඩා උත්තරයක් නෑ ආයේ. ඊට වඩා උතුම් ක්‍රමයක් නෑ. ඊටාම ශ්‍රේෂ්ඨ අන්දමේ ප්‍රඥාව පදනම් කරගෙන ශික්ෂණයක් ඇති කරලා දුන්න නිසා බුදුහාමුදුරන්ට කියනවා පුරුෂ සංසාරයක් නෙමෙයි අනුතර සංසාරය. ඔන්න ඔකත් තේරුම් කරගන්න ඕන සම්මාදිට්ඨිය තුලින් ශික්ෂණයක් ඇති කරගන්න මේකයි. යත්ත පඤ්ඤා සත්ත සීලං යම් තැනකට ප්‍රඥාව එන්න එතන සීලය තියෙනවා. යත්ත සීලං සත්ත පඤ්ඤා යම් තැනක සීලය තියෙනවා නම් ඒක ප්‍රඥාව තියෙනවා. මේක සීලය එතකොට බෞද්ධ සීලය, අබෞද්ධ සීලය, ලෞකික සීලය, ලෝකෝත්තර සීලය, ආර්ය සීලය, අනාර්ය සීලය ආදී වශයෙන් මේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. බෞද්ධ සීලය, අබෞද්ධ සීලය, ආර්ය සීලය, අනාර්ය සීලය, ලෞකික සීලය, ලෝකෝත්තර සීලය. ඊට ලෞකික පැත්තට අපි ඉස්සෙල්ලා යන්න ඕනේ බලන්න. ලෞකික සීලය කියන්නේ මොකක්ද? ලෞකික සම්පත් ලබා ගැනීමට අවශ්‍ය කරන ශික්ෂණය. ඒකට කියනවා අනාර්ය සීලය කියලා කියනවා අවබෝධ සීලය කියලා කියනවා ප්‍රඥා සීලය කියලා කියනවා. සම්බුදු පියාණන් වහන්සේ හැර රහතන් වහන්සේලා හැර ඈ රහතන් වහන්සේ කියන්නේ බුදුරනේ අනිත් සියලුම දෙනා මිනිසුන්ට ඇති කරලා දුන්නේ අනාර්ය සීලය. ලෞකික සීලය. කොහොමද ඇති කරලා දෙන්නේ? මිනිස්සු බය කරනවා. තොපි නරක වැඩ කළොත් අපායට දක් කරනවා. දඬුවම් කරනවා. ඒ මිනිස්සු නරක වැඩ කරන්න බෑ. අපායට යන අන්ත නරක වැඩ කරන්න බෑ. බයයි. එතකොට මේ නරක වැඩ වලින් නැයිමුනේ මක් නිසාද? බයයි නැයිමුනේ. හොඳ වැඩ කළොත් දෙවියන් වහන්සේ සතුටු කරගෙන හිටියොත් හොඳ වැඩ කළොත් සුගතිගාමි බවට පත් කරන අනිමේ ලෝකෙට නිදා. දැන් මිනිස්සු පුළුවන් තරම් හොඳ කරන්නේ නරක වැඩ කරන්නේ නැහැ හොඳ වැඩ කරනවා. දැන් මේ අය සිල්වතුන් නෙමෙයිද? සිල්වතුන් තමයි ඒකට කියන්නේ. කවදාවත් නෑ කියන්නේ. සිල්වතුන් තමයි. ඒකට කියන මොනවද කියන්නේ? අපායට බයයි, දිව්‍ය ලෝකේට ආසාවයි. ඈ දිව්‍ය ලෝකේට ඇරිලා අපායට ගැටෙනවා. ඇලීමයි ගැටීමයි. ඇලීමයි ගැටීමයි කියන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ දුකට හේතුව. තණ්හාව තියෙනවා නම් යම් සීලයක් ඇතුළත ඒක විසුද්ධ සීලයක් වෙන්න බෑ. සීල විසුද්ධියට යන්නේ නැහැ කවදාවත්. ඒ වුණා නේ. විසුද්ධ සීලයක් බෞද්ධ සීලය කියන්නේ ලෝකෝත්තර සීලය ලෝකෝත්තර සීලයේ තුල තණ්හාව නැහැ. ඒ තණ්හාව නැතුවට හේතුව සීලේ තුල දුකට හේතුව තියෙනවා නම් මොනවා කරලවත් ඒ සීලෙන් දුකෙන් අත මිදෙන්න බෑ නේද? ආන්නේ නිසා බුදු පියාණන් වහන්සේ මිනිස්සු බය ගන්නේ නැහැ. මිනිසුන්ට ආසාව ඇති කරන දුන්නේ නැහැ. යථාර්ථය වෙනවා. කාර්යනේ වෙන්නේ එදා බුදු පියාණන් වහන්සේ ළඟට ආවේ කවුද? ඔක්කොම ආවේ විද්‍යාස්තුති කියලා. එක බෞද්ධයෙක්වත් ආවේ නැහැ. ආවට පස්සේ තමයි බෞද්ධයෝ වෙන්නේ. විද්‍යාස්තුති ආවේ. ඒකට මොකද යාවේ? බුදුන් වහන්සේ නෙමෙයි. නමස්කාර කරන්න නෙමෙයි යාවේ. ඒකට කියන බුදුහාමුදුරුවෝ කරන් නමස්කාරය කියපම් පන්තිල් දෙන්න කියලා ඒක පන්ති නමස්කාරය කියන්නේ නැහැ. ආදී බුදුහාමුදුරන්ට නිඳා කරන එක ගැන වාද විවාද කරලා බුදුහාමුදුරන්ට අපහාස කරලා නිඳා කරන යන්නම් කියන එක වෙනවා ආයේ කවුද මහා ඉසිදල් මානේ චින්තකයේ දාර්ශනිකයෝ මහා උගත්තු ඒ බ්‍රාහ්මණයෝ ශ්‍රමණයෝ මේ පහසුව ඇතුලේ යන්නේ ඔයගොල්ලෝ වාගේ ආයෙම නෙමෙයි ඔයගොල්ලෝ බොහොම ගැඹුරු දර්ශනයක් නැති උඩින් යන්න මම පාව පුළුවන් මේ දාර්ශනික ක්‍රියාවේ හින්ද කෙනාගේ. බුදුහාමුදුරුවෝ ඒ කට්ටිය දමනය කරන්න ආකාරයට පැනනක් කරන්නේ එහෙම. ඒ කට්ටියක් ආකාරයට පැනනකින්. ඔව් ඒකට එහෙම පුළුවන් අය නේද? ඒ කට්ටියක් ආකාරයට පැනනකට කරුණක් කරලා හිතේ කට්ටිය කරනවා. ඈ? උද විනුම් බය අද විනුම් ඔක්කොම කරනවා. දමනය වෙන්නේ. බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ කතා ධම්මයේ කොහොමද මිත්‍යා දෘෂ්ටියන්ට යථාර්ථය පෙන්වා දීලා සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඒකනම් ප්‍රතිවිරුද්ධ බලවේගයක් කියන්නේ බුදුහාමුදුරුවෝ. මිත්‍යා දෘෂ්ටිකේන්ද සම්මා දිට්ඨිය ඇති කරගන්න. සම්මාදිටිය ඉඳ ගන්නකොට මේ කට්ටිය බුදුහාමරන්ගේ කීවරු ඕලයක් පිටදක්වම සතු වුණා. උන්වහන්සේට නම් පැය දෙකක් යන්නේ. බුදු පියාණන් වහන්සේ නිතරම ප්‍රතිවිරුද්ධ බලවේග තමයි තමන්නේ ඉස්සරහට. දැන් අර නාදාගිනි අස්තිරාජය ආවනේ. නාදාගිනි අස්තිරාජය ආවේ වෛරයෙන්, ක්‍රෝධයෙන් දෙවි දෙවි නේද? උප්‍රපුර. ආකල ගණනාවක් දීගෙන මිනි මලාගෙන, ගස්තක් ගෙරලාගෙන, පොළව කුරවාගෙන නාලා කියන දිනානේ කරනවා. කන කිව්වේ නෑ. මහා මෛත්‍රිය නැමැති බලවේගයෙන් ඉස්සක් කරා. දේශයෙන් පුරන නාලාගිනක් විරාජයාට මහා මෛත්‍රිය බුදු පියාණන් වහන්සේගේ මහා මෛත්‍රිය හමුනේදී නාලාගිනක් විරාජයාගේ ශ්‍රේතය මහා පර්වතයක් හමුනේදී කොරණ ගැටයක් වගේ වුණා. මේ මොනවාද කියලා. එහෙම මොනවාද කියන්නේ? ඒකනේ. අඟුලිමාල නමනේ කලේ ඉන්නේ. අඟුලිමාල දාර්ශනිකේ අඟුලිමාලේ හිතන්නේ යම් කෙනෙක් දෙයක් දුන්නා කියලා. අඟුලිමාල කැමති හිතන්නේක් වගේ. හින්දකේ. අඟුලිමාලට කියන්නේ මොකක්ද? එම්බා ශ්‍රමණය හිතු දෙනවා. දැන් මේ චින්තකයට දෙන්න ඕනේ චින්තනයමයි. එන්න වලමනේ කරන්න බෑ. මම කියලා කියන බයිටවත් කියන්න. අනිවාර්යයෙන් හරි කැමති වුණාට ආදාර්ශනික සම්මුතිමාත්‍ය චින්තකේ මම හිතලා තියන්නේ උඹ හිතපන්. මේ බුදුහාමුදුර ගමන් කරමින් මේ කියන්නේ. ගමන් කරමින්ම කිව්වා එම්බා ශ්‍රමණය හිතු කියනකොට මම එක්ලා කියලා බයිටවත්. මේ මහා චුන්දකය හිතන්න පටන් ගත්තා. මේකේ මහා ගැඹුරක් තියෙනවා. මේකේ උඩට පේන පිටට පේන අර්ථ නෙමෙයි මෙතන තියෙන්නේ. මේ බුදු පියාණන් වහන්සේ මට මේ මොකද්ද කියන්නේ? මම සසර ගමන නවත්තලා තියෙන්නේ. මට නවත්තන්න කියලා කියන්නේ. එහෙමම නැවතුණා වෙන්නතුනේ. ඉතින් මේ අඟුලිමාල අනාගාමී වුණා කියලා කියන්නේ. එහෙමනේ. එහෙම නැවතුණා. හිතෙන්නා නේද? මේ ඒ වගේ බුදුහාමුදුරුවෝ තාම මනෝවිද්‍යාත්මකව ධර්මදේශනා කරන කෙනෙක්. කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඥානන් වහන්සේ ඉදා ලෝකේ ඉදිය ගත්තු අතර ඉන්දියාවේ නෙමෙයි මුළු ලෝකේම පළවෙනි උගත පළවෙනි චින්තකයා පළවෙනි දාර්ශනිකයා ඊට උතුම් ඊට ඉහිරින් යන උගතේ කියතිය දාර්ශනිකයේ කියතිය නැහැ චින්තකයේ කියතිය නෑ නෝම්බස් ඒක වෙන්නේ ඉස්සරලත් මහා උපතෙන් නේද? මහා චින්තකේ, මහා දාර්ශනිකේ, සිද්ධාර්ථ රජු තේරුණේ. දැන් ඉවරෙන් මහා මිනිස්සු ගන්න බවෙන් විදිහට අහන්නේ. ඒ පොතේ නම් තියෙන දෛවලේ කියනවා කියලානේ මිනිස්සුන්ගේ ජයදේවා කියන්නේ දෛවලේ. වේද වේදාන් කියන්නේ පරතරයේ මහා උපතේ ලෝකෙ නීතිය. වේදාන්ත කියන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ කෙලවර නෑ වේදාන්තය කියලා කියන්නේ. මිනිස්සු දැනන බව ඉගෙන ගත්තේ ඩ්‍රයිවරුන් නැගේ. ඩ්‍රයිවර් වලන්ට අනාගතයේට ඇති වෙන ඔයගොල්ලන්ගේ දරුවෝ අහන්න පටන් ගනී. එතකොට තමයි වීන වෙන්නේ. තාත්තේ මේ මුතුනා කියලා කියන්නේ අර ඩ්‍රයිවර් මහත්තයාගෙන් මිනිසුන්ට ගෙට හැදෙන බව ඉගෙන ගත්තේ කෙනාද? දැන් දීවන්න කොහොමද? එතෙන් තමයි පොළොව කරන්නේ යන්නේ. හැබැයි පොළොව අහනවා ඉතින් අහන එක තමයි. අන්නේ හැබැයි බුදුනා කියන්නේ අර ජයගුරු මාත්‍යාගෙන් අර මිනිසුන්ට දෙත හැදෙනකොට ඉගෙන ගන්න දෙයක් නේද? ඒකෙන් මොකක්ද කට්ටිය දෙන උත්තරේ? බුදුනා මොකද කියන්නේ? පින්නතුනේ අනේ මන් දන්නේ මොනවා කරලාද කියන්න මන් නම් දන්නේ නැහැ. ඒවා ඊටාම කරපු දේවල්ද කියන්නත් මට ඊට වඩා මහා චින්තකේ මහා දාර්ශනිකයේ භෝගනීතිය නෑ පින්නතුනේ. ඒ මහා චින්තකයා මහා දාර්ශනිකයා මනෝවිද්‍යාත්මකව කරුණේහනා කියලත් එහෙමනේ. උදාහරණ කරුණේහනා කලේ කොහමද? දානකතං සීලකතං සබ්කතං කාමානං ආදීනව නෝකාරං සංකේතං නිකම්මේ ආනිසංසං ඔන්නෝම දෙන්නාගේ දාන කතාව කියනකොට මිනිස්සු හරි කැමති නෑ දාන කතාවේ මොකක්ද කියන්නේ ලෞකික සම්පත් වශයෙන් නෙමෙයි කියන්නේ දාන කතාවේ නෑ ආයසේ වර්ණේ සැපේ බලේ බුද්ධිමත්තාවේ ලබා ගන්න ක්‍රමය තමයි දාන කතාවේ කියන්නේ මේ දාන කතාව පටන් ගන්න මිනිස්සු මේ දේශනාව වහන්න කන් දෙකක් හරි කන් හතරක් තියෙනවා නම් හොඳයි කියලා හිතනවා ඒක ඔයගොල්ලෝ හොයාගෙන යන්නේ නේ කියන්න පටන් ගන්න නේද? මනෝවිද්‍යාත්මක දුන්නේ ඒ වුණේ දාන කතාව පටන් ගන්නකොට මිනිස්සු පුදුම විදිහේ නිහඬතාවයෙන් කන් දෙක මෙහෙම කරගෙන අහගෙන ඉන්නවා. කන් හතරක් ගන්න හොඳයි කියන එක යනවා. ආයේ කෑකොස්සක් නැහැ. ඒක නම් කියන්නේ බුදුහාරු ධර්ම දේශනා කරනකොට කෑරු මඩක්වත් කිවිසුම් මඩක්වත් පිට වෙන්නේ නැහැ කියලා කියනවනේ. ඒ තරම් ආසාවෙන් අහගෙන ඉන්නවා. ඒ මනෝවිද්‍යාත්මක නැදෙන්නේ නැහැ. දාන කතාවෙන් පටන් ගන්න. ඊළඟට සීල කතාව. සීල කතාව කියන්නේ ඔයගොල්ලෝ ලබන ඔය ආයවර්ග සැකබලා ගිය දුක තියෙනම් දුක තියෙන කියන ලබා ගන්නවට වඩා හොඳයි නේද සුඛ තියෙන කියන ලබා ගන්න එක? දැන් ඔයගේ බොහෝ කාලයක් ආයසේ වර්ණයේ කටේ බලේ ඕනේ. ත්‍රිසරුන් අතරට වඩා හොඳ දෙවිනිසුන් අතරට. දෙවිනිසුන් අතර නේද? අන්න සීල කතාවෙන් කරන්නේ සීල කතාවෙන් කරන්නේ දෙවි මිනිසුන් අතරට යන ක්‍රමය කියලා දෙනවා. දාන කතාවෙන් භෞතික සම්පත් ලබා ගන්න ක්‍රමය කියලා දෙනවා. මේගොල්ල හොඳට අහගෙන ඉන්නවා. ඊළඟ සංක කතාව දේශනා කරනවා. ස්වර්ගයේ පිළිබඳ වශයෙන් අහනවා. ඈ දේශනා කරලා අන්තිම ප්‍රධානමත කරන්නේ කාමානං ආදීනවා. මේ ස්වර්ග සම්පත් වල ලබාගෙන මේ ස්වර්ග සම්පත් නිසා විශාල පරිහානියකටපත් වෙනවා. ආදීන මේ කියන කියන්නේ. ඕකාරණ පහස් භාවයකටපත් වෙනවා. ඈ සංකීර්ණ ඔබලාගේ හිත සංධානය තුළ තියෙන කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව නැති වෙනවා. මේක කියන්න පටන් ගත්තා මිනිස්සු අහගෙන හිටියා වූ කණින්ම ඒ ගැන හිතන්න පටන් ගන්නවා ඇත්තනේ නම් කියන්නේ. අපි කොච්චර කැප සම්පත් ලබා ගත්තත් ඒවා අරන් යන්න කවුරු හරි එනකොට ඈ කාමයන් සාධාරණයි කාටත් ඒව අරන් යන කෙනෙකුට අපිට දඬුවම් ගන්න සිද්ධ වෙනවා. හොරු කියන්න සිද්ධ වෙනවා. අරුසවැටන කියන්න සිද්ධ වෙනවා. හේලන් කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා බොහෝ කාර්යයන් සුද්ධ සීලකේ මේ කාම සම්පත්‍ති සම්මාදී ස්වභාවයටපත් වෙනවා කෙලෙසෙනවා. පහස් ස්වභාවයටපත් වෙනවා. මේවත් හොඳ ලස්සන උදාහරණ කියලා. දෙන්න යනකම් අරන් ගිහලා කාමානං ආනිසංසක් කියන්නේ නැහැ උතන කරා. කියන්නේම කාමානං ආදීනවා. ඕකාරණ ඕකාර කියන්නේ මේවා නිසා පහත් තත්ත්වයකටපත් වෙනවා. කෙලෙසනවා. කෙලෙසනවා කියන්නේ ඒක තුළ තියෙන කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව නැති වෙලා යනවා. අන්න ඒවා ටිකක් කියනවා. මෙන්න මේ දේශනාව කරගෙන කරගෙන යනකොට බුදු පියාණන් වහන්සේ දකින්න මේ කට්ටිය ඒ දේශනාව තුළ සමාධිගත වෙනවා. දානකතං, සීලකතං, සබ්බකතං, කාමානං, ආදීනවං, ඕකාරං, සංකේලේතං නෙක්ඛම්මේ ආනිසංස සම්පකාසයේති යදා භගවා අඤ්ඤාති පල්ලචිත්තං මුසුචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං මෙන්න මේ දේශනාව කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට මේ කට්ටිය දේශනාව සම්පූර්ණ කල්ලචිත්තං සුසු සිතක් ඇති වෙනවා ගැඹුරු ධර්මයක් tempat කරා කාම සංඥාව අතහැරලා දාලා ඉහළට නැරලා තියෙන්නේ මුසුචිත්තං කියන්නේ ඒක ගොරෝසු නැහැ කාමච්ඡන්ද ව්‍යාපාද අධර්ම ගන්න මේ හිත ඉහළට නංගලා තියෙනවා ස්වාමීනි. උදෝචිත්ත උද්දප්පිකිත්තං කාම ලෝකයෙන් උඩට නංගගත්ත එකක් ඇති කරලා තියෙනවා. දේශනාවත් වලින් කරලා තියෙනවා. කල්ලකිත්තං මුදුචිත්තං උද්දප්පිකිත්තං ප්‍රසන්නකිත්තං පංච නීවරණ යටපත් වෙලා සිත පිළිසිදු එකක් තියෙනවා. ඒ කියන්නේ හතරවෙනි ධානයේ ගිහින් තියෙනවා කියන එකයි. මේ දේශනාව තුළදී යනවා. ආ නිදෙන්ති බුද්ධානං සාමුක්කාන්තිකා ධම්ම දේශනා සම්ප්‍රකාශයේදී බුදුරමකට සාධාරණ වූ සාමුස්කාන්තික චේතනාව ප්‍රකාශ කරන දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං සේයතා විනාම සුද්ධං වත්තං අපගත කාලකං සම්මතේ වැඩිනම් ප්‍රතිගන්නේය යම්සේ පිරිසිදු වස්ත්‍රයකට සායම් පොවන කොට ඒ උරා ගන්නේ යම්සේද ඒව මේව තස්මින් චේවාසදී විරජං ගීතමනං ධම්මජක්කමුදපාදියං කිච්ච සමුදේ ධම්මා සම්බන්ධන් නිරෝධයන් මම ඒ ආත්මයේ නැගෙන්නේ ඉස්සරලාම චතුරාර්ය සත්‍ය එක්තරා ප්‍රමාණයකට අවබෝධ කරගෙන ධර්මයෙන් ලබාගෙන සෝතාපන්න වෙනවා දෙක කියනවා. ඕම මොකයි බුදුහාලාගේ ධර්ම දේශනා ක්‍රමය. එදා අරකට කියලා කොහේ වුණොත් තමයි. ඒකට කියන්න ඕක තමයි කරන්නේ. ධානී ආනිසංස දේශනා කරලා ඒක ලබා ගන්න නම් මෙන්න මේ පැත්තට යන්නේ. සීල කතාව දේශනා කරනවා. හැබැයි මේ සීල කතාව උන්වහන්සේ දේශනා කළේ මේ මිනිස්සු බය ගන්නලා නෙමෙයි. මිනිසුන්ට ස්වර්ගය පිළිබඳව ආශාවක් ඇති කරලා දුන්නේ නැහැ. ඒ වැදින ආදීනව වෙන්නා. මිනිසුන්ට දීලා ඇති කරලා. ඉතින් අර තමන්නකට ආවා වූ පිරිසට උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ධර්මයේ දේශනා. පටිච්ච සමුප්පාද න්‍යායට ආර්මීක තමයි අනුශාසනීය ප්‍රාතිහාරය කියලා කියන්නේ. ප්‍රාතිහාරය කියන පුදුමය ප්‍රාතිහාරය තුනක් පෙන්වන්න කරලා තියෙනවා. යුති ප්‍රාතිහාරය, ආදේශනා ප්‍රාතිහාරය, අනුශාසනීය ප්‍රාතිහාරය කියලා. යුති ප්‍රාතිහාරය කියන්නේ උඩින් යනවා, යටින් යනවා, මෙලින් පෙන්නනවා ඕවා. යුති ප්‍රාතිහාරය. බුදුහාමුදුරුවෝ ඒක වර්ණනා කළේ නැහැ. උන්වහන්සේ අකමැත්තෙන් ස්ථාන දෙකේ තුනක විතරක් උන්වහන්සේ යුති ප්‍රාතිහාරය කෑවා. නමුත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. වික්ෂුන් වහන්සේලා සම්පූර්ණ දාන කළා මාන්නේ චිත්තාඥානේ මන්නේ පාකියා. ආදේශනා ප්‍රාතිහාරය කියන්නේ පරසිටීම කියන එකයි. මොකද ඒ කාලේ ඉන්දියාවේ තවත් ශාස්ත්‍රවල විදිය පරසිටී අඳ ගන්නවා. අනුන් ඉතන දේ කියනවා. බුදුහාමුදුරු කියන මහණෙනි බල ඔය ඔයගොල්ලෝ මෙහෙම කරන්න යන්න එපා. මොකද මෙහෙම කරන්නේ තවත් කට්ටිය ඉන්නවනේ. ඒකම මේ කට්ටියත් මේ පරිසින් කියන්නේ උඩින් යන්නේ යටින් යන්නේ පටන් ගත්තොත් අනික් කට්ටිය එක්ක අනන්‍යතාවයක් නැතුව යනවා. ඒකට මේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න. කරන්නෙමයි ඒක. ආනෙනි ගමන් ගමන් නගරයක් නගරයක් පාසා ගිහිල්ලා දේශේන බික්කවේ නම් ධර්ම දේශනා කරා. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ඉස්සනා මේසුද ඵල වෙන්නන්නේ කියනවා. ඊළඟ හේතුවක් වෙන්නන්නේ කියනවා. හේතුඵල ධර්ම න්‍යාය කරන සම්මාදිට්ඨිය ඇති කරලා දෙන්නේ. අප්පසන්නානං මා පසන්නාය පසන්නානං මා පියෝභාවය දේදේක වික්‍රේ ධම්මා. නොපැහැදුණුන්ගේ පැහැදීම සඳහා පැහැදුණුන්ගේ පැහැදීම දිනු කර ගැනීම සඳහා ධර්ම දේශනා කරන්නේ. අපිට බුදුහාමුදුර අවසර දීලා කියන්නේ මොන උතනයි. හැබැයි බුදුහාමුදුර අවස්ථා දෙකකට ප්‍රාඥාගේ පෑවා. දෙකකට තුනකට විතරක් මතක. දෙකකට මතක. කොතරම් නම් අර මේ නිගණ්ඨය අභියෝගයක් කරන්නේ උදාහරණයක් යමාමා කලාර පාන්න පුළුවන් අබගස්සයට පමණයි කියලා අභියෝගයක් කරන අබගස්ස ඔක්කොම කපට දැම්මා දැන් පුළුවන් නම් කරන්නේ උදාහරණයක් යමාමා කලාර පෑව උදාහරණයක් අබගස්ස ඕනේ නැහැ ඕපාන්න යමාමා කලාර අහලා තියෙනවා මොකක්ද කියලා යමාමා කලාර කියන්නේ එකපාර මේනාස් කුළුණෙන් ගිනි කඩක් පිට කරනවා මේනාස් කුළුණෙන් ජල කඩක් පිට කරනවා ගිනි කඳයි ගල කඳයි ඒක පාර පිට වෙන්නේ. ඒ පාරකට නෙමෙයි. මේ ගිනි කඳ පිට වෙනවා මෙහෙන් ජල කඳ පිට වෙනවා. ඒක කින්නට පිච්චෙන්නේ නැහැ රසවත්. තේරුණේ? ජලයේ යට වෙන්නේ නැහැ. ඉන්න පිච්චෙන්නේ. ඒක පාන්නේ මෙහිමයි. ජල කඳ පිට කරන්න ආපෝකසින සමාපත්තිය සමාදින්න ඕනේ. ගිනි කඳ පිට කරන්න තේජෝකසින සමාපත්තිය සමාදින්න ඕනේ. එතකොට ඉතාම වේගයෙන් මේ කසින සමාපත්තිය දෙකටම පට පට පට පට පට පට ගාලා වුණා ගන්න සමාධියට පුළුවන්. වේගයෙන් පුළුවන්. ඒක නිසා බලන් ඉන්න කට්ටියට වෙන්නේ එකම වර ගිනි ගඳයි ජල ගඳයි පිට වෙනවා ඒ තරම් වේගයෙන් කසින වල සමාධියට පුළුවන් තමයි මේ දුර්ලෝකෙ මේ තියෙන ඉන්නවා නම් පුදු කෙනෙක් පමණයි. සම්පූර්ණයෙන් පමණයි. ඒක ආසන්නයි. යමමා අපලාර පාසලේ සල්ලි. තේරුණා නේද? ඒකට තර අභියෝගයකට මොන දෙන්න බෑ. ඊළඟට නෑදෑව දමනය කරන්න. නෑදෑව කියන જાතිය නම් මොනවා කරලවත් වැඩි වෙන්නන්න දමනය කරන්න බෑ. ඒකත් ඒ වගේ අරක් නෑදෑව කියන්නේ අපේ කියන අපේ බුදු වෙලා. ඕගොල්ලෝ ඒගොල්ලන්ගේ කිසිම තා බුදු වෙලා තියෙන කවදාවත් වෙන්න බෑ. කවදාවත් වෙන්න බෑ. ඊර්ෂ්‍යාවක් තියෙනවනේ තමන්ගේ කනගේ ඉස්මන්නේ. ඈ යක් කියන එක නම් ආයේ නෑ යයි මේයි මේයි ඔක්කොම එකයි. මේයි මේයි නෑයි ඔක්කොම එකයි. කාණ්ඩලස්කේ ටිකේ. ඈ නෑ දේ උනෝගල්ලා පිළිගන්නේ තමන්ගේ එකේ කලන්ත වලයි හිටිනවා කියන්නේ. පිළිගන්නේ නෑ. කැමැතිම නෑ. ඉතින් හරියමාරේ ගමනේ කරා. ගමනේ කරන්නේ ප්‍රාතිහාර්ය මාර්ගය. නම් බෑ. උදාහරණ වැඩි කරන්නේ. සිමුලක් වලට ගිහිල්ලා නැදෑන්ට වඳින්න කියලා බලන්න. මාපී නාන්දයාට වඳි. අති අපුරු. කවුද අපි කවුද? ඒ පාර තමයි තුරුන්නේ මුතුමාඳුරු. ඉතින් ප්‍රාණියාලි පාන්න පටන් ගත්තේ ඒකට කියපුවම සාක්ෂිව තමයි ඉන්නවා. තේරුණා නේද? අන්න ඒ වගේ නොකනු බැරි අවස්ථාවේ ඒ දේශනාවෙන් තමයි ඒ දික්ලාන්තිලයි පාන්නේ. දැන් හොඳට තේරෙන්නේ. තමන්ගේ නාගාරුණා කියලා කිව්වොත් ඒ ප්‍රාර්ථනා කරොත් පිළිගන්නේ නැහැ. මේ සිංහල හඳුන්වලා ඉන්න අනාගාමී ඵලයටපත් වෙනවා මොනවා? අපේ අවස්ථාවට එන්න බැහැ. මන කියන්නේ මොකෙන්ද? මන කියන්නේ ඉන්දනේ. එහෙනම් කවදාවත් එන්න බැහැ. Double roll. දෙන්නේ කොහෙන්ද මන් දන්නේ ඇවිදින්න ඉන්නවා මේ පිටපැතින් මේ සාතන් වහන්සේ කෙනෙක් ක්‍රිස්තියානි නේද? හරියද? කියන්නේ ඉංග්‍රීසි තියෙන ඕ ඉංග්‍රීසියෙන් ඩබල් රයිට්. ඇත්ත? දක්ෂිනේ. තමන්ගේ එකෙක් දිනු වෙනවා දකින්න කැමති නෑ. තමන්ගේ එකෙක් සත්‍යත්වයට පත් වෙනවා කියලා දැකින්නවත් පිළිගන්නවත් කැමති නෑ. උන්ට ඒකේ ප්‍රාතිහාර්යම පාන්න ඕන. ඒකත් අහන කරන්නේ නේද බුදුහාමුදුරුවෝ? මේක දානන්න බලන්න. කර්ණන් දෙකක් තුනක් ගාලා තියෙනවා නේ. ඒකට කියන්නේ උදාහරණ විපාක කියලා කියනවා. බලා මේ ප්‍රශ්නේ ඔකට. නැත්නම් මොනේ චතුර්ථ ඥානට ගිහිල්ලා ඔබ තියුණු කරගෙන හොඳට තේරුම් කරන්න පුළුවන්. ඒක වෙලාවක් නෑ මේ මට වෙලාවක් නෑ ඒක කිව්වොත් ඒක ගොඩක් අමාරුයි. ඒක නම් පාටියක් කියන්නේ නෑ. මම යනවා දේව කරන්නේ තේරෙන්නේ නෑ. වැඩක් නැහැ. මුසුන් පින්නට මෙන්න නෙමෙයි කියලා. අපේ උන්ට පුළුවන් මොනවාරි කරන්න මෙච්චර. අර කියන්නේ. මන්න නෙස්මයි මේ පැත්ත කතා කරන්න කියොත් එහෙම මට බැරි ගන්නක් යනවා මේ අපේ ජාතිය ගැන කතා කරන්න කියොත් එහෙම. එකම නිකා ගන්න කවදාරි බුදුදහම අවසාන මොහොත දක්වා පවතින්නේ සිංහල බෞද්ධයන්ට කියන එක මතක කරගන්න. සිංහල බෞද්ධය ඒක බුදුහාමුදුරුවෝ දැක්කා. බුදුහාමුදුරුවෝ දැක්කා. අපිට විශේෂ දැනකින් බුදුහාමුදුරුවෝ කළා. මේ කරගිය රැල්ලෙන් පිට පැන ඉතර ආවන බුදුහාමුදුරුවෝ වැඩිම අපේ රට විතරයි නේ. කරගිය වලෙන් පිටට වැඩි නම් අපේ රට විතරයි ගන්න. අපේ රට බුදුහාමුදුරුවෝ ආවතුපාරක් අපෝගල්මයන්ට. අපි ඉහළ කරවන්න ධර්ම දේශනා කරලා ධර්මාභිසමය ඇති කරපදීලා උන්වහන්සේ වෙන්නේ තුන්වරක්. ඈ ඒ කාලේ ඉන්නේ නාග රජුවන් නා රජවරුන්ට මැණිකුරු දෙනවා. අද ඉන්නේ ජනාධිපතිතුමා මැණිකුරුවක් තියෙනවා. නෑ නේද? <laughs> ඔය මණියක් එක තියෙන නාගරාජයා මැණිකුරුවකට පොරයක් ඇල්ලුවා කියන්නේ. ඉතින් ඒ වුණාට මැණිකුරුද කියලා කියනවා. ඒ අද ඉන්න රජවරුන් මැණිකුරු දෙනවා. එහෙනම් අද ඉන්න රජවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ මිනිස්සු මේ නාගයෝ කියලා කියනවා. अगर नारियल के पड़ो लिखे ज्योति उनके देंगे बोध नहीं गया यक्ष बोध लिखे एक लीला किया दक्ष बोध लिखे दिए यक्ष हो गया दक्ष ही एक नाम है एक अकार वेरा किया क्या ना यक्ष एक चीन कर देते वेरा अनेक जीवन का प्राण बैठ यक्ष वेरा किया क्या दक्ष एक चीन कर देते हो ඉතින් මේ රක්ෂය තමයි අපි යක්ෂයෝ කියලා කියන්නේ. අපිත් ඒකක් තමයි මමත් යක්ෂ කටි. අපේ මුතුන් නිසා රාමදාසියෝ මතක කරන්නේ ඈ එදාක දීනමානාතන් වහන්සේ ඇතුළු ආර්ය ආර්යයන් වහන්සේලා විස්සක් කවන්නේ සංඝවන්නේ පළවෙනි ආර්යනම් කියන්නේ මොකක්ද? පළවෙනි ආර්ය ගමනේ මොකක්ද? විජය ඒක ආර්යෙන්ද අනාර්යෙන්ද? පිටියේ කියලා කියන්නේ මංගොල්ල කාර හොරෙක් නෙවෙයි. ඔකට ආරියක් යන්න පුළුවන්. රටට මේ පාවෙල අටක් හිරමුළු කරලා මෙහාට තල්ලු කරලා කොහොමද? දැන් ඒක තමයි ආරිය වෙලා තියෙන්නේ. විදමාරාන් සම්මාන්තේ වැඩි එක ඒකට මේ ආරිය කරන්නේ. අරකට එදා කරන්නේ. මොකද දැන් කියන්නේ? <laughs> ඔයගොල්ලන්ගේ පොඩි වැඩක් ඇවිත් තියෙනවා. නවා කියලා කියන්නේ නම් අපේ ජීවාගේ ඇති. අපේ පොඩි උන්ගේ දැන් ආර්යා ආර්යාගමනය කියන විද්‍යාගමනයේ නේ අපි හිතන විද්‍යාවගේ කියන්නේ හොරකම් කරමු මම හොරලකම් උපාදිකම් කරමු ඒක මම උපාදින්නේ විද්‍ය කියන්නේ විද්‍යාවේ પરම්පරාව හරියම પરම්පරාවක් මොකද කියන්නේ මේ දුර්ගාගේ પરම්පරාවක් නෙමෙයිද ඕකට ආර්යෝ කියන්නේ අපේ පොඩි එළුන් යමුවත් එහෙම ආර්යගමනය කියන්නේ ඕක නම් අපි සාහිත්‍ය දුක්ඛලේ යමු කියලා කිව්වන් පස්සේ ඌ පටන් ගන්න යන ටික. විජේපුරපු ටික නේද? මේ කවද හරින් දැන්නේ පොඩි එළුන්. ගන්න වන්න නේද? හතරට කියලා බලලා උපයයි. ඒ දීවංගල උත්තරේදී ඉතින් කියන්න මේ මුදේක වැරදීමක් වෙලා තියෙන්නේ මේ ආර්යයනේ අනාර්යයනේ පොඩි මුද්‍රණ දෝෂයක් වෙලා තියෙන්නේ කියලා කියන්න තේරෙන්නේ. මේකම ඉන්නේ පොඩි මුද්‍රස්තුතියක් හොඳයි දැන් මේ කට්ටිය මොකද කියන්නේ ගැන කියන්න බලන්න ඔය අපේ ඉතිහාසය ගැන පොඩි එකක් කරුත් නේ අට උදාරන්නේ නෑනේ මොන නෝකේ කරන්නේ ඉතින් අර මීනමාරාතන් වහන්සේනේ අපි ආර්යගම්මේ කියලා අපි කියන්නේ මීනමාරාතන් වහන්සේට ධර්ම ප්‍රචාරය කරලා ආතන් වහන්සේලා වැඩියන්නේ ඒ වෙලාවේ ඒ රහතන් වහන්සේලා මිශ්‍ර භවයේ ඉඳන් 30 30 කියලා කතා කළා. දේවානම් පිස්ස මුදවීමේ ඉඳයි 30 30 කියලා මුද බැලුවා. මුද බලනකොට දේවානම් පිස්ස රජු බය වුණාම යක්ෂයෝ කියලා. යක්ෂයෝ කියලා රැවටිලා බය වුණා. යක්ෂයෝ කියලා රැවටුණා. රැවටිලා බය වුණා. මොකද යක්ෂයන්ට බය වෙලා තියෙන්නේ. දේවානම් පිස්සලා අම්බාරට ගැහුවනේ යක්ෂයෝ දිගන්නේ හරි බයයි යක්ෂයෝ ඈ දැන් බලනකොටම රැවටුණා යක්ෂයෝ කියලා එතකොට රැවටෙන්නේ ඒ වගේ කෙනෙකුට නේද දැන් මහත්යයන් මම රැවටෙනවා නම් මහත්ය වගේ කෙනෙකුට නේ මම රැවටෙන්නේ එතකොට ඒ ප්‍රවෘත්තියට අනුව යක්ෂයෝ කරුවා කියන්නේ රහතන් වහන්සේ වගේ නේද නීලමාරාතන් වහන්සේ උඩ බලනකොටම රැවටුණා. මේ රහතන් වහන්සේලා දැකලා යක්ෂයෝ කියලා රැවටුණා. එහෙනම් යක්ෂයෝ කවුද වගේ කියන්නේ? රහතන් වහන්සේලා වගේ නේද? සාන්තයි, දාන්තයි, සුන්දරයි, දෙකම කලේ මනසන්දනීයයි, කිත්තා කරතනීයයි, සංවරයි. ඔන්න යක්ෂයෝ කියන්නේ. අද අපි මොකද? මහාවන්ත කියන්නේ නේද? මහානන්ද කෞසල්‍යයට වැටුණ නැත්නම් එයා ඒගොල්ල කලේ මොකද්ද මහා වංශයෙන් කලේ මොකද්ද අපේ ඉතිහාසයේ අවුරුදු 2500කට සීමා කරන්නේ ඈ ඔය අපරාධය කියන කොටේ මම හිතන්නේ ඔය කතකාරුනේ මේ මහා වංශය ගැන අපරාධය ගැන වර්ණනා කරන්නේ ඔය දොස්තරිස්නේ ඈ මම හිතන්නේ අපරාධ වර්ණනා කරන්නේ නැහැ ඕක තමයි අපේ අවුරුදු 35000ක ඉතිහාසයක්. අවුරුදු 2500කට සීමා කරලා 2500කින් ඉස්සර මේක යක්කු පෙරේතයේ හිටියා කියලා ලියලා තියෙන නෝක තමයි. ඒකේ යක්කුළු යක්කු අය කරලා බණ කිව්වා බුදුහාමුදුරුවෝ. ඔක්කොම එක යක්කුළු උමයිකට බණ කිව්වා. බණ කියන්නේ කොහොමද වෙන්නේ? <laughs> ඈ ඒක වත් හිතා ගන්න බැහැ. ඉතින් ඔන්න ඔබයි යක්ෂයෝ කියලා කියන්නේ. දක්ෂයෝ කොටින්ම කියනවා. දක්ෂවන්තය කියන්නේ යක්ෂවන්තය කියන්නේ. රාවණ රජුල තමයි මේ ලෝකෙ මේකේ මහා උගස මහා වීරයා. මහා ඉදිතර පුත්‍රයා. මහා උත්තමයා. රාවණ රජුල තමයි. ඒකන අපි ආරම්භ වෙන්න ඕනේ. තේරුණේ? ආත්ම අභිමානිය ඇති කර ගන්න ඕනේ. ඊට වඩා ඉතිසර පුද්ගලයන් වීරයේ කියන රාවණ රාවණ රජුට අදේ ඔක්කොම සංකල්ප කරගෙන තියෙන්නේ රාවණ සංකල්පය. නමුත් ඉන්දියාවේ තවම තියෙනවා රාවණ කුරම් කියලා එකක් නේද? රාවණ රජුට ගිහින් අදටත් හරි ලංකාව වගේ තියෙනවා. අදත් තියෙනවා ඒක ඉන්දියාවේ. අපිට නම් හරි කියලා ගන්නත් පුළුවන් අපි සීයාගේ හරිය කියලා. ඈ ඒ ඉස්ලාම් ගැන කතා කරලා ඉවර නම් මම කොහෙන් આવදී දන්නේ නැහැ අනිශ්චයමදී මාතෘකාව අපේ ඉතිහාසය ඉතින් සිංහල ජාතිය අපේ නම පින්නතේ කවදා වෙනසක් ඒ උපාසකම්ම කියනොට දෙන්න ත්‍රිපිටකේ පොතක් කියවන්නේ කියලා ඌරට කියවයි ඌරට කියවනවා අපුරු කරන්නේ ඔය යුරෝපාදී බටහිර ජාති වල දෙන්න ත්‍රිපිටකේ පොතක් කියවන්න කියවන්න කියවන්න කියලා කියවයි ඒවයි අපුරු ඉතින් ඒක නිසා මගේ මට දැන් ඕන කරලා තියෙනවා අපේ මේ හෙළ ජාතිකයන් අපි අපේ උන්. අපි ඒවුන්ට උනන්දු ඇති කරලා දෙන්න මන් දෝසායලා ඉතින් උනන්දු ඇති කරලා දෙන්න ඕනේ. සිංහල ජාතිය. ඒක දුරවලා තේරෙන්නේ කවදා හරි බුද්ධ ශාසනය අවසන් වුණා දක්වා පවතින සිද්ධාන්තය. ඒක අමතක කරන්න එපා. තේරුණේ? ඉතින් ආත්ම අභිමානය ඇති කරගෙන අපි මේ ඉස්සරහට වෙනවා. දෙයයන්ට නාගයන්ට බුදයින්ට බාර දෙන්නේවා කියලා. අද වෙලා තියෙන්නේ ශාසනයේ බාර දීලා කාටද? ඈ ආකාසත්තාය මට්ටා දේවානාගා මහින්දික පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන්තං කන්තු සාලන චිරන්තං කන්තු දේවන දැන් ඒක කන්ද බුදේන්ටයි යක්කුන්ටයි නාගයන්ටයි බාර දීලා දැන් අපි දැන් වැඩ කරනවා ඕකනේ වෙලා තියෙන්නේ. මන්න මේ ගාතාවක් කියන්නේ. මොකක්ද මන්ට? ආකාශස්ථාන බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා. දෙවියන්ටයි නාගයන්ටයි බුදෙන්ටයි මේක බාර දීලා අපි මග ඇරලා ඉන්නවා. මගන්න එපා. මේක උදාහරණ බාර දුන්නේ නාගයන්ට නෙමෙයි. බුදෙන්ට නෙමෙයි. මේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට විශේෂයෙන්ම හිල දෝතල් ගන්නට කියන බාර දුන්නේ මෙන්න තුනේ. අපි මේක බාර ගන්න ඕනේ. ඒ වගකීම අපිලා තියෙන්න ඕනේ. මේ යුතුයක මේක තමයි. ආ මේක නිසා අපි ඉදිරියට යන්න ඕනේ දෙන්න තුනේ සිංහල ජාතිය වශයෙන් අපේ ජාති වේදයක් ගැන කතා කරනවා නෙමෙයි. ඈ යක්ෂ ජාතිය කියනකොට කමන්නේ නැහැ සිංහල ජාතිය කියන්න ඕනේ නැහැ කවුරුත් කරාගෙන ගන්න අපි යක්ෂ කිව්වා. ඈ අපි සිංහයෝ කොහේ නම් අපි යක්ෂ කියන්නේ කියලා. අපි යක්ෂයෝ ඒ මම මේ ඒ පැත්තට නැඹුරුනේ පොඩ්ඩක් ඉඳි මගේ අන්දත් එක්කලා මේ එතකොට මම මේ ගියාගෙන ගියේ අමන්ගේ ඕකේ වටිනාකම කියන ඉදිත්‍රාධියාගේ පාණ්ඩ විඥානික වටින මම ඉදිත්‍රාධියාගේ පාණ්ඩ ඕනේ මමත් ඒ කට්ටිය જાතියෙන් කෙනෙක් මාත්‍යක්ෂේ ප්‍රේරක්‍ය අධ්‍යක්ෂය යක්ෂය කියන්නේ දක්ෂය අපි ළඟ තමයි මේ පුස්තකම් තියෙන අවසන් මොකක්ද ඒ මොකද මතක තියාගන්න අභිකාරසා කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේ දා අර තමන් ළඟට පැමිණියා වූ නොයෙකුත් මාතිගේ පුද්ගලයින්ට අනුශාසනීය ප්‍රාතිහාර්යයක් දැක්කේ. අනුශාසනීය ප්‍රාතිහාර්යය කියන්නේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව උන්වහන්සේ ඵල දෙකක් ඉස්සරලා පටිච්ච සමුප්පාදයේ දකින්නකොට ඉස්සල්ලාම් දකින්න ඕනේ මොකද්ද? ඵලෙ නේද? ඵලය දකින්න ඕනේ. හේතුව නෙමෙයි. ඵලය දකින්න ඕනේ. උන්වහන්සේ ඉස්සල්ලා මේ කට්ටිය දුක කියන පදේ පෙන්නවා. දුක කියන පදේ පෙන්නලා මම මේ පෙන්නතුන් යමක් කළා නම් මම කලේ බුදුහාමුදුරුවෝ කරපු දෙයමයි. දැන් බුදුහාමුදුරුවෝ කරපු දෙයමයි මම අද කරන්නේ. ඉස්සල්ලා මම මේ පෙන්නතුන්ට දුක පෙන්නවා. දුක පෙන්නලා මේ ලෝකේ යථාර්ථය දුකයි දුකයි දුකයි දුකයි කියන ඉදිරියට යන්න ඉඩ සැලසුවා. ඒ ඉදසලස්සන අතරම මේ කට්ටියට ශ්‍රද්ධාව ඇති කරලා දීගෙන ශ්‍රද්ධාවෙන් ලෝකේ යථාර්ථයේ දුකයි නිර්වාණය සැපයි කියන පිළිගැනීම ඇති කරගෙන යන්න සලස්වලා ඊට පස්සේ දා බුදුහාමුදුරුව පෙන්වනා වගේ මේ පින්නතුන්ට මේ යන ගමනේදී පළවෙනිම අවශ්‍ය කරන්නේ මොකද්ද සීලය ඊළඟ සමාධිය ඊළඟ ප්‍රඥාව අන්න ත්‍රිශික්ෂාවේ සීල ශික්ෂාව ඇති කරන දීම සඳහා තවත් ඵල දෙකක් මම මේ පිළිතුරට දෙන්නවා. මේ ජීවිත පැවැත්ම තුලින් අපි ලබන ඵල දෙකක්. මොකක්ද මේ ඵල දෙක? පරිහානිය සහ ඉස්සල්ලා මම වෙන්නේ දුක කියන ඵලය. දුක කියන ඵලය. නැමේ ලෝකයේ දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි කියන ඉදිරියට යනකොට නිර්වාණය කරා ඇදගෙන යන්න පටන් ගන්නවා. ඇදගෙන යන්න යන්න මොකද වෙන්නේ සනසීම සතර සාහනේ ඇති වෙනවා ඒ සමගම තවත් පළ දෙකක් වෙනවා පරිණාමය කියනවා මේක අපිට දකින්න පුළුවන් මොකද මේ පරිණාමය කියන්නේ කරදරමයි ජීවිතයේ ප්‍රශ්නදා මොනවා වේ පරිණාමය කියලා කරදරමයි ජීවිතයේ ප්‍රශ්නදා ප්‍රශ්න කරදර අසහනය ඈ තව කියන්න ඕනට මේකත් දේවල් කියනවා කියන්න නේද අතෘප්ති කරභාවය අසහනය අන්තෝ ජටා වහි ජටා මේ දෙවි මිනිසුන් ඇතුලේ ගැට පිටත් ගැට ජටාය පඤ්ඤේ ජටාය ජටිකා පජා. මේගොල්ල ගැට වලින් වෙරිලා ඉන්නේ. කවුද මේ දිව්‍ය මිනිස්සු ප්‍රජාව? තන්තං ගෝතම පුඤ්ඤාමි කොයිවන් මිලතේ ජටා. දේවතාවයේ කියලා අහන බුදුහාමුදුරනේ මුඛ යටට යන්නේ කොහොමද? හැම එකකට යන්නේ කොහොමද? කියන්නේ අන්න එතෙන්දී උන්වහන්සේ දේශනා කරනවා සීලේ පවිත්‍රාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආදාපි නිකමෝ වික්ඛෝසෝ එවං විදේතත ඉස්සරලාම් සීලයට පිටන්නේ කිව්වා ඊළඟට සමාධියට යන්න උගන්වන්න කිව්වා ඊළඟට ප්‍රඥාවට යන්න උගන්වන්න කිව්වා අන්න එතකොට ගැට සියන්නක්ම නිතරයි ඔන්න ඒ ගැට තමයි අපිට තියෙන කරදර කියලා ගැට අසහනය පීඩා කම්කටොළු ප්‍රශ්න ඔය තමයි කරදර කියන්නේ. හරියන්නේ කියන්නේ ඔබ තමයි. තව තියෙනවා දියුණුව කියලා එකක්. ඒ දියුණුව කියන්නේ මොකද්ද? සැනසීම, සතුට, සාමය. මේ බෞද්ධයාගේ දියුණුව කියනකොට රුපියල් සත කොට ගහ ගැනීම නෙමෙයි බෞද්ධයාගේ දියුණුව. ශ්‍රද්ධාවන්තයා ඒක දකින්නේ පරිහානියක් වශයෙන්. මේ ලෞකික සම්පත් ගොඩ ගහගන්න එක ශ්‍රද්ධාවන්තයා දකින්නේ පරිහානියක් වශයෙන්. ශ්‍රද්ධාවන්තයාගේ දියුණුව සැනසීම සතුට සාන්තිය. මෙන්න මේ දෙක අපිට ලබන පණ දෙකක්. ඕනෙ කෙනෙක් මේ පණ දෙක දකින්න පුළුවන්. දැවීම, තැවීම, කරදර, කම්කටොළු, ප්‍රශ්න, අසහනය. ඊළඟට සැනසීම, සතුට, සහනය. මේ මේකයි පළවෙනි. මේක දකින්න පුළුවන් නේද? පුළුවන් නේ. දැන් අපි හොයා කියන්න ඕනේ මේවා අපිට ඉබේ හැප ගන්නවද හේතුවක් තියෙනවා. දෙවියන් වහන්සේ අපව පරිහානියටපත් කරනවද? දෙවියන් වහන්සේට පුළුවන් අපව දියුණුවටපත් කරනවා. මහා බ්‍රහ්මයාට පුළුවන්. අව පරිහානියටපත් කරන්න ඕන දිනුනටපත් කරන්න බෑ. බුදුහාමුදුරන්වත් බෑ කියන්න. බුදුහාමුදුරන්ට පුළුවන් වුණා නම් කෙනෙකුටවත් පිළිහෙන්න දෙන්නේ නෑ. දේවදත්තයලත් පිළිහෙන්න දෙන්නේ නෑ. ඒ දේවදත්තයන් දිනු කරන ධානිකයි. පුද්ගලයේ නියමලා එහෙනම් අපි හේතු හොයාගෙන යන්න පුද්ගලයෙකුට මේ වැඩේ කරන්න බැහැ නම් මේ විද්‍යාව හදගන්න දේවල් නෙමෙයි නම් මොකක් හරි හේතුවක් තියෙන්න එපා. පටිච්චසමුප්පාද න්‍යායක නොනේද? දැන් බල දෙක දැක්කා අපි. මොකක්ද දැක්ක බල දෙක? පරිහානිය සහ දියුණුව. දැන් අපි හේතු හොයාගෙන යමු. මම කියන්න මේ පිළිගන්න එපා. ආ ඔය හැමදාම කියන්නේ පිළිගන්න එපා කියලා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. මම කියන්නේ පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්න. අසානන්ද ගලානන්ද හිතන්න විමසන්න මේක පිළිගන්න පුළුවන් කියලා. ඒ පිළිගන්න එපා දැනගන්න. මම කියන්නේ පිළිගන්න. දැනගන්න කියන්නේ මේක ප්‍රඥා සාධනයක්. ඒ කියන්නේ පිළිගැනීම සාධනයක් නෙවෙයි. ප්‍රඥා සාධනයක්. කම්මං සත්‍යේ විගජති යරිතං හීනං පණීතකා. කර්මේ නිසා තමයි මිත්‍යා හීන වෙන්නේ ප්‍රණීත වෙන්නේ. තමා ප්‍රණීත වෙන්නේ තමා හීන වෙන්නේ තමා කරන ලද කර්මයට. අනුකරණ ලද කර්මයට අනුව නෙමෙයි. අනුන් කොච්චර දන් දුන්නත් තමන්ට වැඩක් නැහැ. තමන් දෙන්න ඕනේ නේද? අනුන් කොච්චර හොඳ වැඩ කළත් තමන්ට වැඩක් නැහැ. තමන් හොඳ වැඩ කරන්නේ. පැහැදිලි නේද? මෙන්න මේ ටික අද අපේ ලංකාවේ නැත්තම් මෙහෙම වෙලා තියෙනවා. අද උදේනේ සීවලී පිට අරන් ඇවිදින්න එල්ල ගන්නවා ගේ. ගේ එල්ලගෙන හොත් කියවනවා. පිරිතක් කියවනවා අන්තරේ ජප කරනවා ලැබේවා ලැබේවා කියනවා දැන් මොකද මේ කට්ටිය උගන්වන්නේ කර්ම සංකල්පයෙන් වැඩක් නැහැ උඹලා හොඳ කරන්න ඕනේ නැහැ සීවරී හාමුදුරුවෝ හොඳ වැඩ කරලා තියෙනවා ඇති හොඳටම ඒක ගෙන්න ගනින්න ඉල්ල ගනින්න කියෝ කියෝ හිටපන් ඒකට උගලට ලැබෙයි උගලට නම් ලැබෙන්නේ නැහැ ඒක ජපකරණ නියුත් ලැබෙයි ඒක විවරණ මුදලාරිකාට මුදලාරිකාට ලැබෙයි කල්ලි කල්ලි දීලා ගන්න උන්ට කෙලෙයි හරි ඉංග්‍රීසි කියලා සුන්දරක් නැතුව යන්නේ. සම්පූර්ණ මුතු ගහනේ ඉක්වන්න කර්ම සංකල්පයේ ගන්න තියෙන දැඩි ප්‍රහාරයක් නේ. මේවා ගැන කතා කරන්න නායකයෝ නෑ. හතවල කියල අපිට ගහනවා කියන එක තමයි කියන්නේ. හතවල කියන්නේ මේක ඉන්නේ උදාහරණ නැතුව ඉන්නේ. තේරුණාද? අතක තියාගන්න මේ මම කිව්වත් නිසා වෙන කෙනෙක් කියන්නේ නෑ. සීවදීනාමඳුරෝ පින් කරලා කියනවා සීවදීනා රටාන්දුරේ. වටහම් වෙන්නේ. ඒකම නිකන් බැලක් තියෙනවා. දැන් මාර්ගය වලින් ඕක තමයි ඉතින් ගායනා. මාර්ගය වල ගායනා ඕක. ජීවිතේ පිළිතුර. ඈ ජප කරන අයට නම් හරියන්නේ නේද? හම්බ වෙයි කියන්නේ. විපරණ මුදලාලියන්ට ඒක හම්බ වෙයි. අනේ ගන්න තීර ගන්න අපිට අර තීර තුට්ටු දෙකක් නැතුව යනවා. කවුරු හරි කිව්වොත් එහෙම කියන්න එපා හාමුදුරනේ අපිට කැපිලා තියනවා කියලා. මං ගැන පුළුවන් නම් උත්තරන්න. දැක්ලා තියෙනවා. සීවරේ පිටසට දැක්ලා තියෙනවා නම් උත්තරන්න පුළුවන්. මම නම් පිළිගන්නේ කවදාවත් ඒක. එහෙම නැහැ. අපි හොඳට කරන්න ඕනේ නැහැ නේද? ඈ කුසල කර්ම එහෙම දිනවත් නෑ දිනවා. ඒක කරපුවම නේද? අනේ බුදුහාමුදුරුවෝ ඉපදලා කුසල කරන්නේ නේද? නැත්නම් බුදුහාමර ඥානයෙන් තියෙනවා බුදුහාමර ඥානයේ තමයි කම්මං සත්‍යේ විවරති යටිනම් හීනම් පණීතක මේ සත්‍යයා හීන වෙන්නේ ප්‍රණීත වෙන්නේ කවුරුක කවුරුක් කරන කර්ම නිසා නෙමෙයි ඒකත් වේලා කරන කර්ම නිසා වින්දාම් කරව පුද්ගලයාට ලැබෙනවා කවුරුක පුද්ගලයාගේ තියෙන ටිකක් විනාශ වෙනා ප්‍රභාවයටපත් වෙනවා මේක නේද බුදුදහම එකක් කියන එකම හිතන්න බුදුදහම කරන්නේ කියන්නේ මේවා කියන්න කෙනෙක් නැහැ. ඒක නිසා ඉතින් අනේ අපේ බෞද්ධ වෙදින් අර සියලු දුක් දෙක නැති කරගෙන විනන්දාමක් කරන්නේ නැහැ. ඔහේ කමන්නේ නැහැ කිව්වා. වැඩි මට ඒ ප්‍රහාරය දිගට කරා මාර්ගය තමයි. මම ඔනම දෙයකට සුදුසු. ඒකනේ එතකොට කම්මං සත්‍යයේ විපදති යවිදන් හේනම් කනේතතා. අප කරන කර්මය නිසා තමයි අපි පරිහානියටපත් වෙන්නේ ජීවණයටපත් වෙන්නේ. අනුකරණ දේවල් නිසා නෙමෙයි. අන්න ඒකයි අපි හොයාගෙන යන්නේ. දැන් අපි හොයාගෙන යන්නේ මේ කර්මය නිසා අපි මොකක්ද වෙන්නේ කියලා. කර්මය කියන්නේ මොකක්ද? ඒ කර්මයේදී ප්‍රතිඵල වලින් අපිට මොකක්ද ලැබෙන්නේ? ඒ හැම එකක්ම හොයාගෙන යන්න දැන් මොනවා හරි දෙයක් කරලා දීලා ඉන්න ඕන දැන් මොනවා